අවසරයි ස්වාමීන් වහන්සේ. අද ප්‍රශ්න 15ක් පමණ අපිට ලැබී තිබෙනවා. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී පංචේන්ද්‍රිය හරහා අරමුණු දැනේ. විවිධ අරමුණු සංඥා හඳුනා ගනිමි. එම සංඥා ඇති වූ සැනින් නැති වී යයි. ඒ පසුපස සිටිවිලි ඇති නොවේ. ඊළඟ අරමුණ තෙක් සිත ශූන්‍යව පවතී. දැනෙන දැනෙන අරමුණ ඇති වී නැති වී යයි. වරින් වර සිතුවිලි ඇති වේ. ඒ වාද පහසුවෙන් නැති කර මූලික අරමුණට සිතගත හැකිය. පරයන්ක භාවනාව ඇතැම් භාවනා වාරයන්හිදී සිත අරමුණෙහි මනාව පවතී. පසුව මූලික අරමුණ ඡය වී සිත ශුන්‍යව පවතින අතර වරින් වර සිතුවිලි ඇති වී නැති වී යයි. බොහෝ විට භාවනාව පැය භාගයකට පමණ සීමා වන්නේ දැන් බොහෝ වේලාවක් මම භාවනාවේ සිටියා යන හැඟීම ඇති වී ඇස්සැරීමට පෙළඹීම නිසායි. අනික් අවස්ථාවන්හිදී සාමාන්‍යයෙන් ශ්වසන අරමුණ නාසිකාග්‍රය හෝ පිම්බීම හැකිලිම දැනීම ඉක්මනින් ඡේ වීයයි. විවිධ සිතුවිලි වරින් වර ඇතිවේ. පෙරදී මෙම සිතුවිලි යටපත් කර මූලික අරමුණට සිත යෙදෙව්වත් දැන් මම අරමුණු වලට ඉඩදී ඒ දෙස බලා සිටිමි. ඇතැම් විට මෙම සිතුවිලි සමගම සිත නින්දට බරවන බවක් හැඟේ. වරක් දෙවරක් හිස ගැස්සී සිහියට පැමිණීමි. මට නිින්ද යාමට ආරම්භ මම නිින්ද යාම ආරම්භ වූ බව දැනගතිමි. නැවතත් සිත දෙස බලා සිටීමට උත්සාහගත් නමුත් සිහින වැනි විවිධ සිතුවිලි වලට මා යටවන බව පෙනිනි. වරින් වර නිින්දත් නොනිින්දත් අතර සිටින වාසේ දැනේ. වරින් වර මෙම தත්ත්වයේ යටතේම පිම්බීම හැකිලිම ඔස්සේ හුස්මද දැනේ. ස්වාමින් වහන්සේ නිින්ද දෙසට යාමත් හුදෙක් සතියෙන් සිතුවිලි දෙස බලා සිටීමත් යන දෙක අතර ඇත්තේ සිහින් හොයක් වැනි වරහන් තුල ෆයින් ලයින් වෙනසක් බව දැනේ. විටින් විට නොදැනීම නිින්ද දෙසට තල්ලු වෙමි. මනසේ සතිමත් වූ භාවනා වාරවලින් නැගිටින විට මනහ ප්‍රබෝධයක් දැනුණත් නිින්දත් නොනිින්දත් අතර වූ භාවනාවලින් පසු මහා කම්මැලිකමක් දැනේ. ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. තෙරුවන් සරණයි. ඒ වගේ අර තමන් අරමුණු කරන අරමුණ අපි ගත්තොත් මූල කර්මස්ථානය සියුම් වීගෙන යනකොට ඒක මේ බුදුචාන් වහන්සේ සඳහන් කරන්නේ රූපය රූප සංඥාවක් වලට අඩු වෙනවා කිය. අර බලාන හිටපු දේ නිකන් හුදු සංඥාවක් විතර වෙනවා නිකන් ත්‍රිමාන රූපයක් ඝනයක් විදිහට නෙවෙයි. ඒක නිකන් හුදු සංඥාවක් වඩපත් වෙනවා. ඒතර මේ සංඥාව හිතලුවද්ද ඇත්ත ප්‍රകൃතියක්ද කියලා හිතා ගන්න බැරි වෙනවා. එතකොට මේ concept එකක්ද reality එකක්ද කියන එක යනකොට ඒක අපි සාමාන්‍ය කියන්නේ ආඩහින්දයක් ආඩහීනයක් වගේ තමයි. ඉතින් ඒක බලපුවාම කිසිම විදියක් සැලසුම් කරගන්න බෑ. මොකද බලන බලන හැම එකක්ම නිකන් නිකන් පෙන කැටියක් වගේ. එහෙම නැත්නම් තැම්පිච්ච පිපිඤ්ඤ කැලක් වගේ. මොනවාක්වත් කරගන්න බැරි වෙනවා. එතකොට හිත බංකොලොත් වෙනවා. හිතේ තියෙන අපේ මේ කරන කතන්දර ගෙතිල්ල, ෆැබ්‍රිකේෂන්, ස්ටෝරි ටෙලිං ඇතිලා යනවා. එතකොට දන්නේ නැහැ අපි මේ මේ හිතාගෙන හිටපු එකත් මේක ප්‍රකෘතියක්ද කියලා දන්නේ නැහැ. ඉතින් ඒක හරි අමාරුයි මේ අපේ තියෙන ওই රෂනල් මයින්ඩ් එකට ඉදිරි ගමන සැලසුම් කරන්න. ඒක බංකොලොත් වීමක් විදිහට තමයි පේන්නේ. ඒක අපිට මේ ඒ එවැනි පරිසරයක් තුල මම කැදා ගන්න බෑ. එවැනි පරිසරයක් තුල මාන්නයක් හදා ගන්න බෑ. එවැනි පරිසරයක් තුල තෘෂ්ණාවක් හදා ගන්න බෑ. එතකොට නිකන් පිල්ලුණු වෙච්ච ගතියක්, හේ බාබු ගතියක් තමයි පේන්නේ. sharpness එකක් නැතු වෙනවා මයින්ඩ් එකේ. එතකොට මේ ප්‍රපංචකරණය කතන්දර ගෙතිල්ලක් නැතිලා යනවා. මේක ඉදිරියට පාත්තන්න කොහොමඩක්වත් මනස කරන්න අමාරුයි. ඉතින් එතකොට වරක වරින් වර වරින් අර ඒක මොකක්වත් පැතියකට එනවා ආයෙත් මේ සංඥා බොඳ වෙච්චි තැනට එනවා ඒ ඒ தත්වයට දෙදී මේ කොයි එකද හරි එක කියලා මොකද්ද මගේ හැබෑනි වාහන කියන එක පිළිබඳව ලොකු පටලවිල්ලකට. මේ හදාගෙන තියෙන තීරම ඔක්කොම බොඳ වෙන සුළු දෙයක්. බොඳ වෙච්ච දේ විශ්වාසයක් ඇති කරන්න බැරි දෙයක්. මාන්නයක් තණ්හාවක් ඇති කරගන්න බෑ. ඉතින් මේ දෙක අතර ගා කාලයක් හිත දෝලණය වෙනවා. දෝලණය වෙලා තමයි තීරුම් අරගන්න අන්තිමට මේ අපි මේ හදාගෙන ඉන්න දේ මනසින් හදාගත්ත විකාරයක්. ඒක හදන්න ඕනේ පසුබිම නැත්නම් ඒක හදන්න ඕනේ ශක්තියක් තියෙනවා. අපි එක එකනා එක එකනා ඒ ශක්තියෙන් අපිට ඕන ඕනේ ලෝකම වාගෙන ජීවත් වෙන නිසා මේ ඒක විස්තර කරනකොට කියන්නේ අපි ඔක්කොම එක යුනිවර්ස් එකක ඉන්නව නෙවෙයි අපි එක එකන එක එකන එක එක යුනිවර්ස් හදා ඉන්නවා ඒ නිසා අපි মালටි යුනිවර් মালටිවර්ස් වල ජීවත් වෙනවා අපි එක එක ඩයිමන්ෂන් වල ඉන්න ඔක්කොටම තියෙන එකම අමුද්‍රව්‍ය ශක්තිය ඒ ශක්තිය හදාගත්ත ලෝකෙක ඉන්නවා ඉතින් ඒක ලොකු බංකොලොත් භාවයක් විදිහට තමයි තේරෙන්නේ. ඒක නිසා ඒකට උරු කරලා කරලා කරලා කරලා මේ ඉන්නේ මත්විච්ච ලෝකෙක ප්‍රകൃතියේ තියෙන නිකන් හතර මහා ධාතුන් විතරයි. එහෙම නැත්නම් මේ අමුද්‍රව්‍ය විතරයි. ඒ අමුද්‍රව්‍යයෙන් එක එක අගයන් ආඩම්බරයක්ම වවාගත්ත මේ ලෝකෙක ඉන්නවා කියන එක හරිම බංකොලොත් වෙන වැඩක් අපි කර මෙතෙක් අපි දැක දැක හිටපු හීනෙන් එළිවීමක්ද නැත්නම් හීනෙකට යෑමක්ද කියලා කියන්න බෑ. ඉතින් ඒක මේ ලාවොත්සු ඒ චීන දාර්ශනිකෙක් ලියනවා එයා හොඳටම හීනෙකට අවදි වුණයි කියලා හීනයක් දැක්කයි කියලා සමනලෙක් මම සමනලෙක් වෙලා සම්පූර්ණ ඒ තුල ජීවත් වෙනවා ඒක ලුසි ඩ්‍රීම් එකක් නැගිටට පස්සේ අලියනවලු මම හීනේ සමනලෙක් දැක්කද නැත්නම් සමනලෙක් දැම්මේ මිනිස්සේ හීනේ දැක දැක ඉනවද කියලා ෂුවර් නැහැ කියලා සමනලෙක් මේ මිනිසෙක් වශයෙන් හීනේ දැක දැක ඉන්නවාද ෂුවර් නැහැ. නිසා චීන සම්පූර්ණ සංස්කෘතිය යන්නේ මේක හීනයක් කියන පදනමයි. ඉතින් ඒකකොට අපේ හදාගත්ත අපේ ලෝකේ කඩාගෙන වැටෙන. වීදුරු මාලිගාව කඩාන වැටෙනවා. ඉතින් මේක ගොඩක් කල් යනවා පුරුදු කරන්න. පුරුදු කරලා මේ මේ தත්ත්වෙදී මේ தත්ත්වයට හොඳට අවදි වෙලා අවදි වෙනවා කියන එක නෙවෙයි තියෙන ෆැමිලියරයිස් කරනවා කියන එක. සීසන් කරන්න. මේක උරුදු කර පුරුදු ගාකල් පුරුදු කරන්න ඕනේ. පුරුදු කරනකොට කරනකොට මේ අපි මේ ජීවත් වෙන හීනයත් එහෙම නැත්නම් ප්‍රകൃතියත් එහෙම නැත්නම් මේ සම්මුතිය සහ ප්‍රകൃතිය දෙකෙන් අපි කොච්චරක් සම්මුතියට නතු වෙලා කොච්චරක් හිත කරදර ගන්නවද කියන එක. පරමාර්ථ වශයෙන් ගන්න ගියාම එහෙම හිත කරදර ගන්න දෙයක් නැත්තේ නෑ. ඒකේ තියෙන්නේ මේ න්‍යාය ධර්ම ටිකක්. ඒ න්‍යාය ධර්ම ටික මම කියාගත්ත ගමන් හිට කරදරේ. ඒත් හිට කරදර ආපු ගමන් ඒ අලුත් දේවල් හදන්න පටන් අර ගන්නවා ගොඩක් වැඩ යනවා. අර අර පරමාර්ථ ධර්ම පිළිගත්ත කෙනාට ඒක ඉතින් අපි කොච්චර දාන්න බැවුවත් පරමාර්ථ ධර්ම පරමාර්ථමයි න්‍යාය ධර්ම න්‍යායමයි චිත්ත නියම චිත්ත නියමයි. ඒක අපි කොච්චර කැමැතිද චිත්ත පීඩාවලට කියලා. අපි කොච්චර කැමැතිද ෆ්‍රස්ට්‍රේෂන් එකට කියලා. අපි කොච්චර කැමැතිද අසහනයට කියන එක තේරෙනවා. අපි හදාගත්ත ලෝකයේ අපිම අගයන් ආඩම්බරම ගැද්දීලා සදාචාරයක් දාගෙන පුදුමාකාර විදිහට පෙරෙනවා. ඉතින් මේ දෙකම දුන්නත් ඒ කියන්නේ භාවනාදී දෙක දුන්නත් අපි මේ પરමාර්ථ පැත්තට යන්න හරි පැකිලීමක් තියෙනවා. මොකද අපි මේ දෙක දිහා බලන්නේ මාන්නේ හරහා එහෙම නැත්නම් මම කියන පදනමේ හරහා නැත්නම් තෘෂ්ණා පදනම කියනක. ඒතර පේන්නේ මේ પરමාර්ථ ධර්ම කියන එක නිකම්ම නිකම් මේ මැරිච්ච දෙයක් වගේ මේක විතරයි සජීවී බව තියෙන්නේ සජීවී බව තුල විතරයි අසහනේ තියෙන්නේ ඒක තුල විතරමයි ආතතිය තියෙන්නේ ධර්තේ පරිලාහය තියෙන අපි කොච්චර මේ ධර්තේට පරිලාහයට කැමැතිද කියන එක අල්ලලා දෙන්න බැරි තරම් එහා පැත්තට ගිය කෙනෙකුට හිතා ගන්න බෑ මේ තරම් දුක් දෙන මේකට තියෙන ආසාව ඒ වගේම අනිත් එකට යන්නත් මේ කියන විදිහට සමාන බින්ගෙකුත් තියෙනවා දෙකම දුන්නත් කක්කවලට කැමති. කක්කාවට කැමති. ඉතින් හොඳම වැඩේ කරන්න තියෙන ඔය දෙකම පෙන්න පෙන්න ඉන්න ඕනේ. මේක මේ කර්ම ගෙවෙනකම්. ඇති වෙනකම් හිටුවට පස්සේ තේරෙයි. එහා පැත්තට ගියාම මේ පැත්තේ තියෙන රණ්ඩු සරුවලේ නෑ. මම කියන්නේ එහා පැත්ත වෝක් ඕවර් එකක්. ඒක නිතරම ජයත් තියෙන්නේ. අපිට ඕනේ මේ පැත්තට ඇවිල්ලා තරඟ කරලා දිනන්න. ඉතින් ෆයිට් එකක් දෙනවා. දිනනට පරදිනවා. සූදු කෙලියක් වගේ යතියි. ඉතින් ඒ වුණාට ඒකට කැමති අර නිතරම ජයට වැඩි. ඒ නිසා කියනවා ජීවිතේ මල් විහිං පල් කියලා. ඉල්ලගෙන කන පරිප්පුවක් තියෙනවා. හැබැයි ඒකට තෑගි දෙන්න වටිනවා Nobel prize නෙවෙයි දෙන්න දෙනවන දෙන්න බෙල් එක තියෙන prize එකක් දෙන්න. ස්වාමීන් වහන්සේ පරියංකේදී හුස්ම රැල්ල ගෙවි යනවා සමගම unrelated movie එකක් මෙන් this way ඒ දෙස බලා සිටින විට මද වේලාවක් හෝ මොහොතකින් නිදිමත වී ශරීරයේ හෝ හිස සෙලවීම සිදුවේ. මෙසේ හුස්ම රැල්ලේ ගෙවීම සමග රිලැක්ස් වීමක් වේ. නැවත හුස්ම බලන විට හුස්ම රැල්ලද ඊතා සියුම්ය. එවිට ඇතුළත ශක්තිමත් බවක් තිබිය යුතුද යන්න පහදාගත පහදා දෙනුම එනවි. ඇතුළත ඇතුළත එවිට ඇතුළත ශක්තිමත් බවක් තිබිය යුතුද ශක්තිමත් බවක් ශක්තිමත් බවක් තිබිය යුතුද unrelated movie එකට අවධානය නොකර නොනින්දට නින්දට නොඇටි එතනින් ඉදිරියට යාමට සිහිය ඉන්ද්‍රියයකට සම්බන්ධ වී නැති බව හැඟෙන්නේ කෙසේද? තෙරුවන් සිහිය ඉන්ද්‍රියයකට සම්බන්ධ වී නැති බව හැඟෙන්නේ කෙසේද? ඔය කියන්නේ ඉන්ද්‍රියයකට සම්බන්ධ වෙලා තියෙනවා ඇහැට පෙනෙන රූපයක් කණ්ඩ ඇෙන සද්දයක්, නාසිර දැනෙන ගඳක්, දිවට දැනෙන රසක්, සාකාට දැනෙන පහසක් කියනවා. නමුත් මම දැන් මෙතන කියන අත්දැකීම ගන්න ඒ එකක්වත් නැහැ. ඒ නිසා ඒක දැනෙන්නේ සික් සෙන්සර් එකට විතරයි. මේ පංචේන්ද්‍රියට අහුවෙන හැම දෙයක්ම ලෞකිකයි, දාඩිය ගඳ ගන්න, දුක් දෙන දේවල්. නමුත් ඒකෙන් ඒකට යන්න පුළුවන්. නමුත් ඒක අපිට හරි නුහුරු නුපුරු තැනක්, බයලවන තැනක්. unknown ඉතින් අපි මේ මුළු සංසාරෙම හදලා තියෙන්නේ අපි දන්න දේත් එක්ක දන්න දේට නැවත නැවත යන තියෙන පාරක් කපා ගන්න එක තමයි සිද්ධ වෙන්නේ. ඒ නොදන්න දේට ගිය ගමන් අපි පිළිත් නූල් ගැට ගන්නවා. අපි ඇප නූල් දානවා. සෙත් කවි කියනවා. බෝධි පූජා දෙනවා. ඉතින් ඒක ඉවරලා ආයෙත් අර දන්න ලෝකෙටම ගෙනල්ලා ඒකේ තියෙන රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ තමයි ඕන කරලා දෙන්නේ. භාවනාවේ බුදුරජාණන්සෝ පෙන්වනවා ඥානවන්තයට ඕනනම් ඒකේ නැති එහෙම නැත්නම් ඉන්ද්‍රිය බද්ධ නැති ලෝකයකට යන්න පුළුවන්. ගියාට ඒක බාර ගන්නවද නැද්ද කියන එක 100%ක්ම අලුත්ම ප්‍රශ්නයක්. ඒක නිසා බණ අහලා සද්ධාව තියෙන කෙනෙකුට නම් මේක තමන් උපයා ගන්න ලද්දක් ප්‍රතිපදාවේ දියුණුවක් කෙලෙසරු තත්ත්වයක් කියලා තේරුම් ගන්න එක භාවනාවේ සම්පූර්ණ පරිභාරය දෙයක්. ඒක දෘෂ්ටිය තමයි අයිති වෙන්නේ. නිසා සම්මා දිට්ඨිය තියෙන කෙනාට ඒ සම්බන්ධයක් නැති දේ දකපුවාම එයාට පේනවා මේ ප්‍රතිපදාවෙන් ආපු එකක්. කිලස් අඩු තැනක්. මම උපයාගත් එකක් කියලා. අනිත් කෙනාට වෙන්නේ කරකොල ඇතෑරියා වගේ, රැහින් අයින් වුණා වගේ, නොදන්න තැනකට ගියා වගේ සීඝ්‍රයෙන් ආපහු හිටපතන්ට එනවා. ඉතින් ඒක නිසා මේ බුද්ධ ඥානසේ පහළ වෙන්න ඉස්සලා භාවනා කෙරුවේ නැහැ කියලා කියන්න බෑ. භාවනා කරන්න ඇති, නමුත් උතින්ද යන්නත් ඇති. නමුත් ඒක ඇබැග් එකට, කරදරයකට අරියාදුවකට බාරගෙන ආයෙත් දන්න ලෝකෙට එනවා. ඒ කියන්නේ භවයටම කැරකිලා වැටෙනවා. භවෙන් එහා පැත්තට යන්න කක්ෂය කඩාන එහාට යන්න තරම් අර සෙල්ලක්කාරකමක් තිබිලා නැහැ. මොකද එතකොට හිතෙන්නේ දැන් ඉතින් නොදන්න තැනකට ගිය නිසා අර තිබුණු හම්බ කරපු ඔක්කොම නැති වෙනවා කියන අදහසින් දන්න යක හොඳයි නොදන්න යක කියන එක කියනවා. ඒ නිසා මේ එරික් ක්‍රොම්ගේ පොතක් තියෙනවා The Fear of Unknown කියලා. ඒකේ පෙන්නනවා මේ මනුස්ස මානසිකත්වයේ හැම වෙලාවෙම දන්න දේ අනුගමනය කරන එක දන්න දෙයට ඇදිලා යන එක මනුස්සයාගේ පරිණාමයේදී ආපු අනිවාර්යම සාජාසයක් අනිවාර්යම ඥානයක් එයා ඒකේ රජ වෙන්න කැමතියි. සර්වචන්නාංශය සඳහන් කරනවා මේ පස්සාකාරයකින් අපි දන්න දෙයට මේක මගේ ශ්‍රද්ධාව මේක මගේ රුචිය මේක මගේ ඇසු විරෝධේ මේ මං තර්කයෙන් දිනාගත්ත දෙයි මේක මගේ දෘෂ්ටිය කියලා අපි ඒක අනහනා ඉන්නවා. නමුත් බුදුහාමුදුර සැක කරන සද්ධාවෙන් කියලා බාරගත්ත දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. මට සද්ධාව නැහැ කියපු දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. නිසා සද්ධාවෙන් කියලා කවදාකවත් අනිවාර්යයෙන්ම සද්ධා සත්‍යයටයි කියලා කියන්න බෑ. මා රුචියෙන් බාරගත්ත දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. මම රුචි නොකරන දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මගේ රුචි දිගේ කියලා කවදාකවත් අනිවාර්යයෙන්ම ධර්ම ලැබෙයි කියලා කියන්න බෑ. ඒ වගේම අනුස්සතිය මං ඇසුවිරු දේවල් තුල සත්‍ය තියෙනවා කියලා තමයි අපි ඉගෙන ගන්න. ඒ කියන්නේ අධ්‍යාපනය කියන්නේ. නමුත් බුද්ධජනසේ නිකා අහිංසක සැකයක් මතු කරනවා. ඒ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. නොඇසු නොවිරෝධයක් තුල සත්‍ය තියෙන්න පුළුවන්. ඒ වගේ මං තර්ක කියලා දිනපු දේ තුල ආකාර පරිවිතක්කයේ තුල සත්‍ය තියෙන්න පුළුවන් කියලා මිනිස්සු ඒක තමයි මිනිස්සුන්ගේ මේ මානසිකත්වය එනවා. මේ සත්‍ය තර්කයට අහුවෙන්නේ නැතිවක් වෙන්න පුළුවන්. මම දෘෂ්ටියට බාරගත්ත දේතර මේ සම්මාදිච්චී කියලා බාරගත් දේතර සත්‍ය නොතු වෙන්න ඉඩ තියෙනවා. මම බාරගත්තේ නැති වෙන තැනක තියෙන්න පුළුවන්. චංකි සූත්‍රෙත් මේක සඳහන් වෙනවා. අංගුත්තර නිකායේ සඳහන් වෙනවා. ඉතින් ඒක නිසා සෙල්ලක්කාරකමක් තියෙනවනේ සද්ධාව තියේති සද්ධා නැති පෙත්තෙත් පරිශීලන කරන්න ආසාවක්. එහෙම නැත්නම් රුචිය නැති මම රුචි නැහැ. ඒ දේ කාලා බලන්න තියෙන ආසාව. මම ඇසු විරු තත්ත නැහැ. නොඇසු නොවිරු දෙයකට ගියත් මේ යන්න උනේ මොකක් හරි පණිවිඩයකට වෙන්න ඇති කියලා ඒකට මුණ දෙන්න පුළුවන් ගතියක්. තර්ක කරලා පරිදිච්ච දේ තුල සත්‍ය තියෙන පුළුවන්. අදහන් නැති දේ තුල සත්‍ය තියෙන පුළුවන්. ඒ තරමට භාවනා කරන ඔක්කොම තුල ඒ කියන යෝනිසෝමනසිකාරයේ තියනවාද රැඩිකල් විදිහට ඒවා කලබලා බලන තියෙනද ගත්තොත් ආගම තුල ඊවට යන්න දෙන්නේ නැති එක තමයි ආගමේ තියෙන බැඳීම. ආගම ওই පහෙන් එහාට යන්න දෙන්නේ නැහැ. ගියොත් අම්බෝ බයයි යන්න එපයි කියලා කියන. නමුත් ආගමේ මොතෙන්ට ඇවිල්ලා එතෙන්ට ආවට පස්සේ පිටර 100 කඩාන පයින්නවා කියන එක එක්කෙකුට කරන්න පුළුවන් වුණාට සමූහයකට කරන්න බෑ. තව කෙනෙකුට තව කෙනෙක් යොමු කරවන්නත් බෑ. Tamanට Taman තුල රිස්ක් එකක් අරගෙන නැත්තම් මේ අනතුරුදායක තත්ත්වයක් වුණ ගන්න මම යනවා කියන කෙනෙකුට ඉඩ තියෙනවා. ඒත් ඒක නිසා ඒ தත්ත්වයටදී තර්කයක් තුල ගිහිල්ලා බෑ. මෙතෙන් ආපු එක ගැන සතුටු වෙන්න ඕනේ. අඩු ගානේ මේ දන්න අපි දන්න අල්ලන්න පුළුවන්, මනින්න පුළුවන්, තර්ක කරන්න පුළුවන් ලෝකෙ තියෙද්දී තව ලෝකයක් තියෙනවා කියනකොට ජීවත් වෙද්දීම දන්න එක අකරතැබ්බයක් නෙමෙයි ප්‍රතිපදාවේ දියුණුවක් සහ කෙලෙසරු තත්වයක් කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. ඒකෙදි ගිහිල්ලා ගොඩාක්කල් සීසන් කරන්න කියනවා. දෙකේ එකටවත් විනිශ්චය කරන්න. මොකද විනිශ්චය කෙරුවොත් යන්නේම දන්න දෙයට. වැරදි දෙයට. ඉන්නකොට මේ පැත්තට යන්න තියෙන chance එකක් තියෙනවා. ඒක මේ linear system එකකට මේ රේඛීය ක්‍රමයට අල්ලන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක තනිකරම matrix එකම දැනගෙන තියෙන්න ඕනේ. මේකේ කල්පනා කෙරුවොත් රේඛීය ක්‍රමයට කල්පනා කරන්නේ කල්පනා කෙරුවොත් trap එකක්. මේකේ තියෙන්නේ රාජාවෝ මාවෝ ගංගාවෝ පැනපාවන. Come Chicago. Prop jump into the old pond. ඕකට තීරිය හදන්න බෑනේ. ඔතෙන් එනකන් නම් තීරිය හදන්න පුළුවන්. ඉතින් එහාට ඉතින් මම කියන්නේ මගේ ක්‍රමයට කියට බව මම බැනුම් අහනවා. මම ගන්න පිරිමියෙක් කියලා. එහෙන් ගෑනු වයින්නවා මට එනම් ගෑනට නම් දකින්න බැරිද කියලා. මං කියන්නේ ගෑනු උනත් කරන පිරිමි නැකතෙන් ඉපදෙන්න. පිරිමි වුණත් නැහැ ගෑනු නැකතින් උපදිලා. ගාද්දේ හබන්නකොට මොන බලන්න කියන්න මොකද වාගේ උනට ඒක තමයි තත්ත්වය. එක්කෙනෙකුටවත් නැහැ එහෙම ඒ එයාට බුදුහාමතුරු වගේ කෙනෙක් පෙන්වන මේ සජීවී මේ පුපුරන සුළු මේ රැඩිකල් වාදී දෙයට පණින්න පුළුවන් කමක් නැත්තේ නෑ මොකද අපි උපයාගත්ත දේ වැඩි ඒක අදහන වැඩි. එසා උපයන වැඩි වෙන්න වැඩි වෙන්න බරු බැඳා වාගේ කඩාගෙන යන්න බෑ. නමුත් ඒක personality trait එකක් තියෙනවා නම් මේකයි බුදුරජාන්සේ ලෝකෙනේ පහළ වෙන්නේ ওই linear system එකට යන එකක් කියලා දෙන්න නෙවෙයි. ඒකත් ඕනේ. හැබැයි ඒක තැනට ගියාට පස්සේ කතරින් දෙනවනේ. පෝල් වෝල්ට් ජම්ප් එකේදී උඩ මුදුනට ගිහිල්ලා පෝල් එක විසි කරන්න වෙනවනේ. වෝල්ට් එක දාන වෙලාවේ. ඒකනේ ට්‍රස්ට් එක දීලා තමන් උඩට යන්න වෙච්ච රිටර්ට ට්‍රස්ට් එක දීලා බාරකට හැපැත්තේ පනින්න එපායි. පොල්ල බදාගෙන හිටියොත් එimhe සූනේරෙක්කට කියලා දිනන්ට උදාසිච්ච පොල්ල කියලා බදාගත්තොත් මොකද වෙන්නේ? මාරු මේ කියලා ෂෝකේස් එකේ තියාගෙන ඉන්නවනේ මට උදව් වෙන්න උඩට යන්න වෙච්ච පොල්ල තමයි මේ කියලා. ඊට බාරකේ පොඩ්ඩක් තට්ටුනොත් ඉවරයි. ඉතින් ඒක මේ තීරි කර දාන්න බෑ. අටුවචාන් වහන්සේ පෙන්වන්නේ ඒ සම්ප්‍රදාන කුල පෝල් වෝල් කතා කියන්නේ නැහැ. <clears throat> අපි ඉඳගෙන ඉන්න ශාලාව ගඟක් නම් පළල ගඟක් නම් මේ පැත්තේ ඉන්න මිනිස්සුෙකුට රජුරෝ මරණ දඬුවම් නියම කරනවා අසාධාරණ. ඉතින් මිනිහා දුවගෙන එනවා. එනකොට ගඟක් හම් වෙන ඉන්නට යන්න බෑ. ඒක පිටිපස්සේ රාජ සේවකයෝ එළවන අස්සේ පිට. අස්සේ පිට මේ මාසේ පයින් එන්නේ. දැන් මේ මනස දන්නවා වගේ මිනිමෝරු ඉන්නවත් දන්නෙත් නැහැ. දියසුලි තියනවත් දන්නෙත් නැහැ. සීත දියවැල් තියනවත් දන්නෙත් නැහැ. පීනන්නත් බෑ. ඒකට එහා පැත්තේ පේන මනසට එහා පැත්තේ ගහකින් ආපු අත්තක එල්ලිච්ච වැලක් තියෙනවා කියලා. එයා කරන්නේ මේ පැත්තෙන් ඇවිල්ලා පණ එපා කියලා අර වැලට පයින්. පැනපුවා වැල පැද්දිලා එහා කොණ්ඩ යනවනේ. එයා කොනකට ගිය වෙලාවේ අතෑරී නැත්තම් මොකද වෙන්නේ? අල්ලගන්න ඇලිල්ලත් අලන්න ඕන ජීවිතේ පරදුර තියලා. ඒකලේ ස්විං වෙලා එහා කොනට ගිය ගමන් අන්තිම කොනට ගිය වෙලාවේ අතෑරී නැත්තම් ඒ වැලම යාපහු ගේනවා. දෙවෙනි සැරේත් එතෙන් යනවා එච්චර යන්නේ නැහැ. අන්න ඒ වගේ ඒ අවස්ථාව එනකොටම බදා ගන්න ඕනේ මොකද මොකද බදාගත්තා වගේ. ඒකලෙල හරියටම වැන්ටේජ් පොයින්ට් එකේදී අතහරින්න ඕනේ. ඉතින් මේ දෙකක සමவாயකින් තමයි අපේ මේ තර්ක මනසින් අපිට කඩන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒක සූත්‍රයක කියන්න අමාරුයි. මොකද හැම සූත්‍රෙම කියවෙනවා බලාගෙන හිටියොත්. ඉතින් ආගම කිව්වනම් අපිට අල්ලන පැත්ත විතරයි. යේසුස් වහන්සේටත් ඕක වෙන්න ඇති. එහෙම හැම ආගමක නායකයෙකුටම යම් පට්ටමකට තේරෙන්න ඇති බුදුරජාණන්සටන් කරලා බලලා අද්දුරු ප්‍රත්‍යක්ෂනේ කියලා තියෙනවා. ඉතින් ගෝලියෝ කොච්චර අල්ලගත්තද? කොච්චරක් පොතට ආවද? දැන් පොත කියලා දෙන කෙනෙක් කෝවාද අපිට මොනවද කියලා දෙන්නේ කියලා බැලුවොත් ඒ අල්ලගන්න ක්‍රමයේ කියලා දෙන එක අම්මා තාත්තා තවට කියලා දෙනවා. පන්තිවාර ගුරුවරයාත් කියලා දෙනවා. හැම එකම කියලා දෙනවා. අල්ලගනින්නයි කියලා. ඉතින් අල්ලගන්නේ මොකද්ද? ඒක ආපහු යනවා ඊට පස්සේ ධර්ම දානවා. ඉතින් අර අරියට අර උඩටම ගිහිල්ලා ඒ කැරකෙන වෙලාවදී මේක අතාරිනවයි කියන එක ඒක කාටවත් කරපන් කියලා කියන්න බෑ. හැබැයි කිරුවේ නැත්තම් ආපහු හිටපතන්න වැඩනවා. ඒ නිසා Taman දැනගන්න ඕනේ එක කරලා බල්ල බල්ල බල්ල ඒ තැනට ආවට පස්සේ එහා පැත්තට පනින්න එහෙම නැත්තම් මේ මෙතෙක් කල Tamanට උදව් කරපු සියල්ල අතහරින එක. ඉතින් ඒක තමයි අපි ඔය දාන දීමෙන් පුරුදු කරන්නේ ඒක තමයි. සිල් ලකින වෙලාවෙත් පුරුදු කරන්නේ ඒක තමයි. අපි ප්‍රියංගේ පොඩා වෙන් වෙලා ඉන්නවා. භාවනාදී කාම සංඥාවෙන් වෙන් වෙනවා. විපස්සනාවේදී ඔය පෙන්ඩියුලම් එක වගේ එහාට මෙහාට යන්න පටන් ගන්නවා. යනකොට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා පුරුදු කරන්න වෙනවා. මම මේ සම්පදාන කුල බදාන හිටියොත් ආපහු යන්නේ කක්කාවටමයි. ඒ නිසා හරියට ඒ වගේ වෙලා කතා කරනවා කියන එක කරන දෙයක්ද කරන දෙයක්ද ඉලෙක්ට්‍රික් වැඩක් සිද්ධ වෙන්නේ. නමුත් සම්ප්‍රදාන කර කියන්න පුළුවන් හිතුවොත් නම් වෙන්නේ හිතුවත් ඇඳලා දාන එක තමයි. තමන් දන්න දේ දන්නයක් හොඳයි නොදන්නයක් කාට වැඩිය කියන කතාව. ඒ නිසා මේ තව හිතන්න වෙනකොට කමටහන් සුද්ධ කරන්න පටන් ගන්නකො මොකද වෙන්නේ බලන්න. ඔක්කොමලා උතෙන්ට යන. කීල බලනකොට කායෙන් හරි අහන්න බාන්න ඔය ඉස්සල්ලාම වතාවට දුනේ කියලා. නෑ ඔය ඉස්සලා ලක්ෂ වතාවක් වෙලා තිනවා මේක කියන්නවත් හිත තියලා නෑ. මේක ස්වභාවයේ කීයුත්තක් කියලාවත් දන්නේ නෑ. කීයුත්තක් කිව්වම කිව්වට පස්සේ ඔතෙන්ට නොගිය කෙනෙකුට නත් තේරෙනවා. කවුද ඔතෙන්ට නොගිහිලා තියෙන හුස්ම දෙකක් අතර මැද හැම වෙලාවෙම ඔතන තියෙනවා ආස්වාසි ඉවරලා ප්‍රස්වාසයේ වෙන්නකොට හැම වෙලාවෙම ඕක තියෙනවා ආස්වාසි ඉවරෙන්දි කොන්න අපි ප්‍රස්වාසයේ බදාගන්න එක කරන්නේ එහෙම නැත්නම් හිතවිලි දෙකක් මැද සද්ද දෙකක් මැද හැම වෙලාවෙම අගාදේ පේන්න තියෙනවා නමුත් ඒක අපි පුදුම බයයි අපි ඒක දන්න දේ වලින් ඒක ග්ලොස් ඕවර් කරන වහගෙන තමයි මේ ජීවිතය ගත කරන්නේ නිසා තින් ස්ලයිසිං ඔෆ් ටයිම් දාන්න කාලය හොඳටම තුනී කළා කඩලා බලන්න හැම සිද්ධි දෙකක් මැදම ඔය කියන පැලිර පේන්න තියෙනවා. ඒක මකා ගන්න තමයි අපි මේ භාවයක් හදාගෙන මේ පොළොව මට්ටම් කරන වැක්ස් කරලා තියාගෙන ඉන්නේ අර උලන් ඉරි පේන්නේ නැති වෙන්නේ. වළක්වන්න බෑ. ඒකයි තරම මේ ප්‍රසිද්ධ දෙයක්. ඒ නිසා කවුරු හරි එකක් හරි පැනමිය පැනපියවෝ කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. අවසයි සන්නංශ දැන් ඒ වගේ අතාරින්න තැන්වල සන්නංශ මමයා ඉන්න තාක් ඒක අතාරින්න අතාරින්න අතාරින්න ඒක අතහැරෙන දෙයක් ඒකට සාන්ත එහෙමනම් ඒ මමත්වයේ මමයා කියන එක ඒ යන ගමනේදී ඉබේ නැති වෙන දෙයක් මිස අපි අපි උත්සාහය නැති කරන්න ගියොත් තව තවත් මමයා එතන ඇති වෙනවා මිසක් ඒතකොට එතනට යන්න යන්න යනකොට මම එතන ඉන්න විදිහ නැහැ නේ කියන අහන්න සම්මස්. යනකොට මම එතෙන්ද එතෙන්ද යන්න නම් සම්මස් ඊට කලින් මම නැති වෙලා තියෙනවා. නෑ නැති කරන්න ඕන මම මම වශයෙන් අඳුනගත්තාම මම ඒක වැඩ නතර වෙනවා. දැන් මෙතන කවුරු හරි ඉන්නවා කියලා බලන්න මේ CIA කාර්යයේ ස්පයි කරන්න ඇවිල්ලා ඉන්නවා කියලා. එලවන්න ඕනේ නෑ. මොන් තමයි මිනිහා කියලා දන්නවනම් ඌට ඉන්න බෑ එතන. ඌ හිටියට ඌගේ සර්විස් එක කරගන්න බැරි වෙනවා. නිසා එක එක හතුරු අයින් කරන්න යන්න එපා. ඌ පිටිපස්සේ පොඩි ලේබල් එකක් කරලා හතුරයි කියලා ඌට බෙන්නේ නැති. ඉවරයි. ඔය JVP එකේ තිබුණ මේ රැසීමක් මේ ඒ කියන්නේ 71 කරන්න කාලේ මම හිතන්නේ. ජී මෙයාත් ඇවිල්ලා මම හිතා මම ඒ දවස්වල මම දන්නේ නැහැ ඔයචර. විජේ වීරත් ඇවිල්ලා කතා කරනවා. ඔකට ඇවිල්ලා හිටියා මේ CID එකේ. අන්තිමට හැම CID කාර්යයක්ම පිටිපස්සේ ලේබල් එකක් එල්ලලා. ඉතින් ඒ නිසා ඒක කවුරුත් දන්නා උන් ඇවිල්ලා ගියාට වැඩ නැහැ. ඒ නිසා අපි හතුරු නැති කරන්න හදන එක බොරු වැඩක්. අපිට ඕනේ හතුරු හතුරු වශයෙන් තේරු ගන්න. ඒක මේ මෙකැනිසම් එක දැනගත්තොත් මේ මමයා මේ වැඩේ කරන හැටි දැනගත්තොත් එච්චර thrill එකක්, එච්චර ජොලියක්, එච්චර රිජුනේෂන් එකක්, එච්චර රීචාර්ජ් එකක් ඇත්තේ නැහැ. අපි බයයි ඒක. අපි මමයාටනේ කැටේට සල්ලි දම තමයි මේ පින් කැටේට සල්ලි දම තමයි තියාගෙන යා කරන වැඩේ ගත්තොත් පුදුජනස්සේ පෙන්වන්නේ උපෝවන්තේ විජිත්වාන මජ්ජේමන්තාන ලිප්පති සෝ භූමි තං භූමි මහා පුරුෂෝති සෝද සිබ්බනි මච්චකා අන්ත දෙක දැනගෙන මැදෙහි නොඇලෙනේ මහා පුරුෂයාට මම ස්තුතිවන්ත වෙනවා මිනිහා මහුම්කාරගේ මහුඹට අහුවෙන්නේ නැහැ ඒ කටුකුරුදේ ස්වාමීන් වහන්සේ කියනවා සිංගර් මහාන මැෂිමකට දාලා රෙදි පොටවල් දෙකක් දාලා මහගෙන මහගෙන යනකොට උඩින් ඉදිකට්ට යනකොට ඇඟට නොදැනෙන්න යටින් ඉදිකට්ට හුක් එක වැටෙනවනේ. ඒක පේන්නේ නැහනේ. අපිට පේන්නේ උඩින් ඉදිකට්ටක් යනවා. යන යන්නේකට යටින් බොබින් එකෙන් නූලක් වෙලා ගානට මැහුම දාගෙන දාගෙන යනවා. ඉතින් අපිට බොබින් එකේ වැඩ ගැහලා පේන්නේ නැහැ. පේන්න නෙමෙයි හදලා තියෙන මැෂින් එක. නමුත් හිතන්නේ කියනවා බොබින් එකේ නූල් ඉවරච්චා මොකද වෙන්නේ කියලා. උඩින් යන එකත් යනවා. සමහරට නූල ඉතුරුත් වෙනවා. ඒකට මැස්මක් වැදෙන්නේ නැහැ. පෘතජ්ජනය වහාම බොබින් එකට නූල් දාගන්නවා. ආශිනවන්සේ ආය බොබින් එකට නූල් දාන්නේ නැහැ. අයින මහන වගේ පේනවා රෙදි ගැලලා එකතු වෙලා නැහැ. යටින් එක ඇවිල්ලා වැටලානේ අපේ වැඩේ අපි නිටතරම බොබින් එකට නූල් දම දම තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා මේ මමයාගේ සීදීනසන්නවක් හානි කරන්නත් ඕනේ මේ මායාවක් තියෙන මෙතන කියලා දන්නවනම් තවදුරටත් මායාවට අහු වෙන්නේ නැහැ. ඒ නිසා කිසිම වෙලාවක හතුරෙක් නැති කරන්න යන්න ඕනේ. හතුර හතුරු බව දැන දැනගෙන ඉන්නවනේ මොකටද තටබන්නේ? අපි හතුර නැති කරන්න හදන හැම ද්වේෂයක්ම අපිට අවාසියටත් හතුරගේ වාසියටත් තියෙනවා. ඒ නිසා අපිට තියෙන කෑම කනකොට මේ කෑම හොඳ නැහැ කියලා දැනගන්න ඕනේ. මේ ඉලෙක්ට්‍රිසිටි තිබුණාට මෙතන එක්ස්පෝස් වෙලා තියෙනවා කියලා දැනගන්න. ඔතන අත තියන්න එපා. අද තිබ්බොත් විතරයි වදින. මේ කොහොල්ල බබෙක් ඉන්නේ. කොහොල්ල බබ මට ගහන්නේ කවදාකවත් ගහන්නේ මමයි ගිහිල්ලා ගහන්නේ යවුවට පස්සේ ඊවල අල්ල ගන්නවා. ඒ නිසා මම වැඩ කරන හැටි දන්නවනම් මමගේ යාන්ත්‍රයෙන් දන්නවනම් ඒක එnde එnde දන්නවා කාම ලෝකයේ වැඩ කරන එක විදියකට. කාම සංඥාය වැඩ කරන එක විදියකට. රූප ලෝකේ වැඩ කරන එක විදියකට. රූප සංඥාය වැඩ කරන තව විදියකට. රූප අරූප නැත්තම් සූක්ෂම රූප වැඩ කරන එක විදියට. ඉතින් බුදුරජාණන් සාමාන්‍ය ලෝකයා දන්නේ කාම ලෝකේ මමයා විතරයි. බුදුරජාණන් ඒ වෙනකොට ෂේඩ්ස් පහක් පෙන්නනවා. පහක් වෙනකොට මෙයාට ලොකු චිත්‍රයක් පේනවා. කාම ලෝකෙ මෙහෙම මෙහෙම වැඩ කරන්නේ. කාම සංඥාවේ මෙහෙමයි. රූපේ ලෝකෙ මෙහෙමයි. රූප සංඥාවේ මෙහෙමයි. අරූප මෙහෙමයි. තාමත් මම වැඩ. එතකොට මේ රේන්ජ් එක තුල පේනවා එnde end end end මම යකින් එන කෙලස් ප්‍රමාණය අඩුයි. ඒ නැත්නම් දහං ගැට ප්‍රමාණය අඩුයි. ඉතින් අපි ස්වභාවික අපේ ජීවන රටාව කාම ලෝකයටද අපි කැමති, කාම සංඥාවටද කැමති, රූපෙටද කැමති රූප සංඥාටද කැමති අරූපෙටද කැමති කියලා අපිට ඔප්ෂන් එකක් එනවනේ ඒකට. අපි දන්නවා කාම ලෝකේ ඉන්නකොට මම මෙයා අන්තිම දරුණා. ඉතින් මේ පහක් පෙන්ලා දුන්නාට පස්සේ දැන් කේල් ගහ ගන්න දයන්නේ පොල් ගහ ගන්න දයන්නේ කියලා අනුන්ටත් පේනවා තමන්ටත් පේනවා. ඉතින් ඒක නිසා බුදු දානසගෙන පතුරු ගහලා පෙන්නනවා මේක. පෙන්ලා රඟ පාණ්ඩාරිනවා. එතකොට අපි තේරෙන අපේ වැඩපිළිවෙල අවසාන තීන්දුව වෙන්නේ අපේ සම්මා ආජීවයෙන් තමයි. අපි ගන්න ජීවන රට අපිට එකයි තියෙන්නේ කියලා හිතනවා පුතඥය. පුතඥ නෑ නෑ. මමට වෙන්නන්න මේ ලෝකෙදීම දවල් අස්පනා පිටම ඒ වෙනුවට කාමයට අරපම් කාම සංඥා දෙනවා. කාම සංඥා තනිනවා රූපෙට යන්න පුළුවන්. රූපේ රූප සංඥාට අයින් කරනකොට ඊට පස්සේ ඒකත් අයින් කරලා සූක්ෂම රූපෙට යන්න පුළුවන්. ওই පහ දුන්නාට පස්සේ සාමාන්‍ය උඹ මොන චරිතයක අඟපාන්න කැමතියි? කාම ලෝකේ චරිතයක්ද? කාම සංඥා ලෝකේ චරිතයක්ද? රූප ලෝක චරිතයද රූප සංඥා චරිතයද සූක්ෂම රූප චරිතයද කියලා බලනකොට එළි වෙනවා වැඩි. ඒ නිසා ඒක එක රැයකින් එළි වෙන වැඩක්. එක හීනකින් එක ධර්මදේශනාක වෙන එකක් නෙවෙයි. තමන් මේ භාවනා මාර්ගය යනකොට තමන්ගේ ජීවන රටාව සකස් කරගන්න ප්‍රමාණයෙන් පේනවා. කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා. අපි අන්දිගා ප්‍රශ්නය. දැන් ස්වාමීන් වහන්සේ කියපු දේ පිළිගන්නවා. ඔය ආස්වාසේ ප්‍රස්වාසේ අත්‍යන්ත ලක්ෂණ බල බල යනකොට ඒ වෙනස් වීම පේනකොට ඒක සිදුවෙන අතරතුර අපිට මේ දැන් ඔය ස්වාමීන් වහන්සේ කියපු මේ අපිට ඉන්ද්‍රිය රූප තියෙන අනිත් භාය වගේ දැන් මිනී කරන එක සුදුසුද නැද්ද කියලා මම ස්වාමීන් වහන්සේගෙන් අහන ප්‍රශ්නේ කියන්නේ මේ මේ සතතේ දිනු කරගෙන යනකොට ටික අවස්ථාවකදී අපි හිතනවා අපි මේක එක එක ටිකක් ඒක හිතට නිකන් කම්මැලි භාවය උත්තර තියෙන. ඒ වගේ අවස්ථාවේදී අර රූප ස්කන්ධවල අර මේ පහේ අපේ පංච ස්කන්ධයේ මේ මේකේ මේ උත්පාදයේ වය නැත්නම් ඒක අර හේතු නිසා හටගත් දෙයක් හේතුන් නැති යන කියන ඒ ඒ මූල ධර්මයේ දර්ශනයට ටිකක් ගිහිල්ලා ඒක මෙනෙහි කරන එක නරකත් හොඳත් දෙක නරකක්ද කියලායි ඔබතුමා වහන්සේගේ ඒකට කියනවා ගහේ ඉඳලා වැටෙන අඹ ගෙඩියයි කඩලා දුම් ගහලා ගන්න අඹ ගෙඩිය අතර වෙනසක් තියෙන රසේ. ගහේ ඉඳලා වැටෙන ගෙඩියයි තොගේ පිටින්ම කඩලා දුම් ගහලා ගන්න එකයි ගහේ බඩු කියලා කියන්නේ. ඉතින් ඒ වගේ මේ මිරිකලා දුම් ගහලා කන්න ඕනේ ඔක ටික වෙලාවකට පස්සේ ඉඳලා වැටෙනවා. පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉවසන්න. ඇයි මේ හදිස්සිය මේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන තියෙන ඕනකම? ඇයි මේ හදිස්සිය මේ හේතුඵල ධර්ම මේ ඒක තමයි මේ පෙන්නගෙන ඉන්නේ. ඒක ස්වභාවයෙන් පේන්න අරින්ද ගහේ ඉඳලා වැටෙන්න ඇරියොත් සැකයක් එන්නේ නැහැ. ඉතින් ඔය අර මේක අනිච්ච දුක්ඛ අනාත්ම කියන්නේ යන්නේ මේක හේතුඵල ධර්මයේ දන්නේ වෙන්නේ ඔක ඇසුවිරු කෙනාට විතරනේ. ඒක යහට අපලෙට හිටිනවා. ඒක හරියට දන්නේ නැත්නම් පාවිච්චි කරගන්න. ඒක දන්නවනම් මීගාවට එන්නේ ඒක තමයි. මම පැනලා දෙන්න යන්න එපා. හෙන්න යන්න එපා. අමුම අහන්න එපා. අමුම කෑවොත් ඉතින් අඹ ගැන ලියන්නේ දත් දත් හිටි වැටෙන කිරියනොත් පිච්චෙන ජරා පළතුරක් කියලා. ගහේටිල ගෑවොත් කියයි අම්මා දිවි ලෝකේ ගියත් මෙහෙම අඹ නැහැ. ඔන්න රජ බඩු. අන්නේ පොඩ්ඩක් ඉවසන්න බැරි දැනුම තමයි බාධා කරන්නේ. ඒ දැනුම ඒ අමෝරාවෙන් පාවිච්චි කරන කෙනා තමයි බාධා. මේක හරි අමාරුයි. ඒ දැනුම තියෙන එකනට මේ දැනුම පැත්තක තියෙද්දි වැඩේ යන්න හරින එක. නිකම් චෝපර් ඩ්‍රිවන් කාර් එකේ ඉඳගෙන යන්න මහත්ය වෙන්න බෑ. මට හිතනවා එලවන්න. මට හරි අමාරුකම මම ඉන්නේ. කාර් එක එලවන්නනේ ආසාව තියෙන්නේ. මම ඩ්‍රයිවර් එලවද්දි ස්කූල් එකේ ඉඳගෙන යන්න ඊට වැඩි ලොකු පිනක් තියෙන්න බෑ. මට වාගේ. ඒක උනාට හිතනවා එලවන්න තියෙනවා හොඳයි කියලා. ඒ වගේ තමයි අපිට තියෙන මේ ඒක ඉදිලා වැටෙනකන් ඉන්න හදිස්සි. මේ අපි ඉන්නේ පාරේ නම් ඇයි මෙනේ කරන්න තියෙන අවශ්‍යතාවය? මෙනේ කරන්නේ කිසිම වෙලාවක પરමාර්ථ ධර්ම. මෙනේ කරන්නේ සම්මුති ධර්මයේ අරමුණට හිත තබා ගැනීම පන්තිර කියලා නම් අඬ ගන්න සරල වැඩේ කරන්න. අරක මෙනේ කරන්න ගියොත් වෙන්නේ ඥානයක් මේ මූල ධර්ම දැනුමක් තමයි ඉදිරියට එන්නේ ප්‍රකෘති අත්දැකීම නෙවෙයි අත්දැකීම කියන්නේ ගහේ ඉදිලා වැටෙන එක වගේ ඉතින් ඒක නිසා මේ විමලතා කරා. ක්‍රිෂ්ණ මූර්තියට පස්සේ තමයි මේ නෝන මාත්‍ය කතා කරන බලන්නේ. ඊතරම කියන දේ තමයි මේ උගතුන් දන්න අය හමුවම කරනවා කියන්නේ. ඉදිරිය වැටෙනකන් ඉන්න බැරි කම තියෙනවා. සාදු සාදු කියන්නේ ඒක. Thank you. ගෞරවනීය ස්වාමීන් වහන්ස පරියංකේදී ආස්වාස ප්‍රස්වාස සිඳී ගිය පසු සමස්තය දෙස බලා සිටිමි. මෙහිදී විටක ආස්වාස ප්‍රස්වාසයත් සිතුවිලි ශබ්දත් වරින් වර දැනේ. මීට අමතරව තදබල පීඩනයක් හිස මුදුනේ සිට පහතට දැනේ. දත් ඇඳි දෙක තදට පූට්ටු වී මේ පීඩණයට යටත් වේ. මේ හුදෙක් පීඩනයක් මිස වේදනාවක් ලෙස නොදැනේ. බිය නොසිතේ. මේ සමගම ශරීරයේ ටිකින් ටික ඉදිරියට පහත් වෙන බව තේරේ. එය નિરાයාසයෙන් වේ. කොතරම් ඉදිරියට නැවීම දැන්නවාද යතොත් බිමට වැටේදයි සිතේ. මේ අවස්ථාව වන විට ශරීරයේ යට කොටස සමස්තයක් ලෙස මිස ශරීර කොටස් වෙන්වෙන්ව වරහන්තුල දකුණු පාදයේ වම් පාදයේ වශයෙන් නොදැනේ. අත් දෙක එක උඩ තබා සිටියත් වැලමිටින් යට කොටසද සමස්තයක් ලෙස දැනේ. වම උඩින් දකුණු අතද දකුණු අත උඩින් වම් අත තිබේදයි නොදැනේ. ශරීරයේ චලනයක් සිදු කිරීමට අවශ්‍ය නම් ඒ ඊ타මාත්ම ශක්තියක් යොදා කර යුතු බව තේරේ. එම නිසා එම නිසාවෙන් ඉදිරියට නැමී තිබෙන ශරීරය මහත් උත්සාහයකින් කෙලින් කරමි. එහෙත් නැවතත් ටික වේලාවකින් හිසේ පීඩන සමගින් ශරීරයේ පැත්තකට නැමීම දැනේ. සතියට බාධාාවක් නැති වී සතියට බාධාවක් වී නැති බව දැනගමින්. මෙම தત્ත්වයේ දිගින් දිගටම කිරීම පිළිබඳ උපදේශක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. ඔකේ ලියලා තියෙන පළවෙනි වාක්‍ය උනත් ගත්තොත් අපි මේ අරමුණ ගෙවිලා ගියාට පස්සේ අපිට සමස්තේ පේනවා කියන එක ආධුනික වෙනකොට එහෙම තමයි. නමුත් ඕනම වෙලාවෙ දෙකම තියෙනවා. අපිට ඕනේ නම් ටීවී ස්ක්‍රීන් එකේ ඩොට්ස් ගන්න වෙලාවේ එක ඩොට් එකක් දිහා බලන්නත් පුළුවන්. එතන සමස්තය දක්වන්න පුළුවන් මේක ඇතිව නැතිව යන ගොජයක් තියෙන කියලා බලන්නත් පුළුවන්. ඒකට මේ එක ඩොට් එකක් හරහා ගිහිල්ලා සමස්තය බලනවා සමස්තය හරහා ගිහිල්ලා එක ඩොට් එකක් බලනවා කියන දෙයක් නැහැ. ඒකට ඉන්න හුඟක් සීසන් වෙන්න ඕනේ. සීනාට පස්සේ පේනවා කැන්වස් එකක් බලද්දී චිත්‍රයක් බලද්දී. රැල්ල බලන්නත් පුළුවන් සිත්ජිය බලන්නත් පුළුවන්. ඉතින් ඒක දන්නේ නැත්නම් අපි සිත්ජිය බලන්නේ අපි රැල්ල බලන්නේ. දන්නේ නැත්නම් අපි කැන්වස් එක බලන්නේ අපි චිත්‍රය බලන්නේ. නමුත් කැන්වස් එක නැතුව චිත්තන්දින්න බෑ කියලා දන්නවනම් දෙකම බලන්න පුළුවන් එකක්. දෙක මේකට හුරු වෙන කාලේ එහෙම නැත්නම් මේ සමස්තය බලන්න හුරු වෙන කාලේ මේ එක එකක තියෙන පෞතිල ලක්ෂණ ගෙවම් කරලා ඒ වෙලාවේදී අපි අජට අවකාශයට ගිය ඇස්ට්‍රොනොට් කෙනෙක් වගේ තමයි. අපිට පුරුදු වෙන්න වෙනවා ගුරුත්වාකර්ෂණ නැත්තනක ඉන්න. ඉතින් ඒකේ ඔය මේ හුස්ටන් වල කරලා පෙන්නනවා. ඒක පෙනම එකක් වෙබිනාර තියෙනවා. මේ බඩු මෙහෙම තිබ්බට තියෙන ඔක්කොම පාවෙන. ඒසයි වය යකඩෙන් හදලා කාන්දම කලවලා තමයි තියන්නේ. බත් මේ අනාගෙන කන්න බෑ. ඒක මේ ටෙස්ට් මොකද්ද මේ ටූර් පේස් ටියුබ් එකක් වගේ දාලා තියෙනවා. දාලා මිරිකනකොට කට ඇතුළට යනවා. එහෙම නැත්නම් ඉන්දියාප්පම් පාවෙන්න යනවා. ඉන්දියාප්පම් ගෙනිච්චොත් එහෙම ඉවරයි. ඉතින් ඒක පුරුදු වෙන්න ඕනේ. එහෙම තමයි අර ගුරුත්වාකර්ෂණයේ ඉඳලා වෘත්තාකච්ඡන් නැත්තනකට ගියාට පස්සේ ඔක්කොම අවුල් වෙනවා. ඒ වගේ මේම කාලයක් තියෙනවා. අපි මේ තාමත් මේකට අත දාන්න හදන වෙලාව. ඒ කියන්නේ ඒකට සීසන් වෙනකම්. ඉතින් එතකොට ওই ශරීර වැක්කිරන ගතිය එහෙම තමයි ඒක හිතා විශාල බලල් වෙනවා. ආයිතා පුංචි වෙනවා. ඇද වෙනවා. මේක ඇත්තටම මනෝ විකාරයක්ද ඇත්තද කියලා දන්නෙත් නැහැ. නමුත් මේක කරගෙන කරගෙන යන්න ඕනේ ට්‍රාන්සිෂන් පීරියඩ් එක මේ රූපාන්තරණයකට අහුවෙච්ච තියෙන වෙලාවක්. ඒක අත්දකලා යනකොට පේනවා දැන් මම වෙන ලෝකයකට ගිහිල්ලා ආයෙ මේ ලෝකෙට එනවා ආයෙ ලෝකෙට එනවා ආයෙ මේ ලෝකෙට යනවා ඇඟිලි ගහන්න නැතුව හිටියොත් සීසන් එනවා වැඩි ඇඟිලි ගහන්න ගියොත් මේ පහ වෙනවා අද්ද අද්ද යනවා ඉතින් ඒ නිසා මේකට යන්න හරින එකයි තියෙන්නේ එතකොට ශරීරයේ නිකන් අන්දස්නක් වශයෙන් කියනවා අපි බයිසිකල් එකේ පැදලා බයිසිකලේ ස්පීඩ් එක අඩු වෙච්ච වෙලාව යන්තම් පුස්පයිසිකලෙන් මම මේ කතා කරන්නේ. ගිහිල්ලා මොකිට හැප්පුණොත් බයිසිකලේ වැටෙනවා. නමුත් හොඳ ස්පීඩ් එකට අර පස්සේ මේ පැත්තට වැදුනොත් එයාම නැගිටලා අනිත් පැත්තට යනවා. බයිසිකලේ කීම තියෙනවා බැලන්ස් එක. ඒක ස්පීඩ් එකට පස්සේ ඒ වැටෙන්නේ නැහැ. එහෙම ගියොත් එයා අනිත් පැත්තට ගන්නවා. ඒතර බයිසිකලේක මොල් බයිසිකල් එක නම් වංගුව ගන්න ස්ටියරින් වීල් එක කොන බයිසිකල පොඩ්ඩක් මේ නමනකොට වංගුව ගන්න. වැටෙන්නේ නැහැ. වැලි පොළොව වැලි නැත්තම්. ඔය ස්පීඩ් කරනකොට හැම වෙලාවෙම බෙන්ඩ් එක බ්ලොක් කරලා තියාගෙන ඉන්නේ. මොකද ඒ තරම් ගන්නෙ නමල නෙමෙයි. බයිසිකල් එකක් ගන්න විතර හැන්ඩල් එකෙන් නෙමෙයි ගන්නෙ. නමල අරගන්න. ඊට පස්සේ ආ නැගිටිනවා. ඉතින් ඒ වෙලාවේ යනකොට බල රේඛාව ගත්තොත් ඒ ඇදට යන වෙලාවේ ධනිය බිම වදිනවා. මේ මොකද්ද ඒකට කියන්නේ මේ කොමුක්කම් මිනිස්සෙක් වලෝ ගැන්නේ. ඇනියා මංසා මංසා හැන්ටන තියලා හැන්නයි හැන්නයි හැන්නයි කණේ වැලි කිව්වා කණේ වැලි ගෑ වෙනවා අර වැරිල්ල නැත්තම් වෙන්නේ කණේ වැලි කිව්වා ඒ බැලන්ස් එක එනවා දැන් කරන්න ඒක කවදාකවත් ෆිසික්ස් වල ෆිසික්ස් වල කියලා දෙන්න පුළුවන් නමුත් අත්දැකලම තමයි කියන්න තියෙන්නේ එච්චරම මේ බිම ගහවනවා ගෑ වෙනවා මොකක්වත් වෙන්නේ නැහැ නිකන් නැගිටිනවා ඒ වගේ ඔය ඇඟේ තියෙන මහා අපේ මේ තියෙන ඇඟ අපි නිකමට හිතනද මේ කොල්ලෝ කෙල්ලෝ ගැන පැතක් ඕනේ නාකි අපි ගැන හිතුවත් සමාජයක් ඉස්සරහින් ඉඳ ගියාම පුදුම රංගපෑමක් නෑ අපි කරන්නේ. මේකෙන්නේ අපිට මේ ලෙඩ වෙන්නේ. අපි සෙනඟක් ඉස්සරහට ගිය ගමන් පුම්බනවනේ. ඒ ශරීරයේ හැටි එක නෙවෙයි. ශරීරේ ප්‍රകൃති වෙන එකක්. ශරීර ප්‍රകൃති බලන් නිඳ යන්න ඕනේ. නිදාගත්තට බලන්න බලන්නේ මේ කේල් දැල්ලක් වගේ තැම්බිච්ච පොඩි එක අම්මගේ කරේ බුදියාගෙන ඉන්න වෙලාව බලන්න ඒක ඒ පැත්ත මේ පැත්ත දැම්මත් ඒක බුදි. ඇඟේ නැහැ කිසි හැඩයක්. ඉතින් ඇඟ ඒ වෙලාව දැන් රිලැක්ස් වෙන්නේ. අපි මේ රංගපාගෙන ඉන්න හැම වෙලාවෙම ටෙන්ෂන් එකේ. මෙතන සමාජයේ ජීවත් වෙන්න වෙනවයි කියලා කියන්නේ සමාජශීලී වෙනවයි කියන්නේ බරපතල වැඩ ඇති හිර දරුවා. මේ භාවනා කරනකොට එහෙම වෙකලා යනවා. තනියෙන් භාවනා කරනකොට ඒක ප්‍රශ්නකුත් නැහැ. සෙනඟක් එක්ක ඉන්නකොට විශේෂයෙන්ම තරුණ පිරිස වලට හරි අමාරුයි. නමුත් ඒක දැනගෙන ගියොත් ටික කාලයකට පස්සේ ඔබ සකස් වෙලා ඉන්න පටන් අර ගන්නවා. හදන්න ගියොත් නම් කල්යන. ඒ නිසා ඒක පිළි අර ගන්න ඔය මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට සෑහෙන සුට භාවනා කරපස්සේ පිටින් අයින් වෙලා අල්ලාරකට ගිහිල්ලා ගුහාවකට ගිහිල්ලා ගල් ගුහාවට ගිහිල්ලා භාවනා කරලා තියෙනවා. වහන කරන දැන් වැටෙනවලු දැක්කේ සර්වචනාංශي කල්පනා කරලා බැලුවා තමයි එතකොට ඒ දවස්වල සර්වචනාංශ හිටි බොම් පොඩි ගෝල පිටිසක් බලනකොට මොගලන් සාන්නසේ කිරනවා ඉතින් ඉර්ධියෙන් කිල්ලවලු මොගලන් කිරනවාද කියලාවලු ඒ හැමයි පච්චලයමාන සූත්‍රේ ළඟට ගිහිල්ලා කියලා දෙනවා මොකක්ද දොස් කියන්නේ කියලා දෙනවා මේක අනිවාර්යයෙන් මෙතෙන් එන තැන ඒ වගේ වෙලාවල මොකද්ද කරන්න ඕනේ කියලා බොහොම සරල උපක්‍රම ටිකක් කියලා දෙනවා. නිදි කිරණ එක නිදි කිරණකොට අර වැක්කිරනවා කියලා කියන්නේ ඉරියව්ව කොහොමද කියන්නේ? හයිඩ්‍රජන් බැලුන් එකට හුලං ගැහුවට පස්සේ හයිඩ්‍රජන් ගැහුවට පස්සේ මේ කෙලින් අප්‍රයිට් හිටිනවනේ. හුලං බහින්න බහින්න බහින්න බහින්න මේක අර වැක්කිරන එකක් තියෙන්නේ. ඉතින් ඒ වගේ ගතිය අපි අපි සාමාන්‍යයෙන් මේ සමාජශීලී කෙනා ඒකට කැමති නැහැ. ඒක මම උනන්දු කරවන්න කියන එක නෙවෙයි තියෙන්නේ. නමුත් එimhe මට්ටමට ඇවිල්ලා තමයි මේ ශාරීරියේ වීරිය සහ සමාධිය දෙක සමබර කරගෙන ඉරියව කෙලින් කරගෙන තත්ත්වයටපත් වෙන්නේ. ඉතින් ඒක මම බුරුමින් දැදි මට ගොඩාක් තිබුණා. නිදාගෙන ඉනකොට අල්ප දයන්නවා. නිදාගන්නේ භාවනා කරනවා. හැබැයි මම අරින්නේ මම ලිව්වා සයිඩර් මෙහෙමයි මෙහෙමයි කියලා ඊට පස්සේ මම කිව්වා මෙහෙම එක සැරයක් කරනවා දෙකක් කරනවා ඊට පස්සේ ඒක පාට රයිට් වෙනවා. විනාඩි 30ක් 40ක් මොකක්වත් නැහැ කෙලින්ම යන්න පුළුවන්. ඊට පස්සේ සයිඩකෝයිත් ඒ වගේ අර මොඳ අවදියක් ඉස්සරහට එනවනම් කොහොම යන්නේ අවදිය ආවට පස්සේ පුළුවන් තරම් අඛණ්ඩ සතියක් පවත්වන්න කියලා. ඒ වගේ වෙලාවෙදී අපි අර නම්බුකාරකම් අපේ තියෙන ගණන්කාරකම් ඔක්කොම ටිකක් බහින වෙලාවක් එනවා. මං කිසියෙත් මේක අගේ කරන්න කතා කරනවා කියන එක නෙවෙයි තියෙන්නේ. නමුත් එහෙම එකක් වෙනවා. ඒක භවනා ජීවිතේදී විය යුතුයමත් නෑ. මේකට අත්දැක මොන දුන්නාට පස්සේ ඉන්නේ ඉන්නේ ඉන්නේ අඩු වෙන්න පටන් ගන්නවා. අද ඉන්නේ පරවදල ප්‍රශ්නයි. ගරු ස්වාමීන් වහන්ස ඊයේ දිනේදී හා අද දිනේදී කරන ලද සක්මනේදී වම දකුණ වශයෙන් හා උස්සනවා ගෙනියනවා තියනවා ආදී වශයෙන් සටහන් කිරීමට උත්සාහ නොකළෙමි. නමුත් পায়ට ස්පර්ශ වනදී හොඳින් දැනුනි. එසේම තවත් විටක දන හිසෙන් පහළ චලන යම් රිද්මයකට සිදුවන අයුරුද දැනුනි. මෙම දැනීම් සතියෙන් බලා සිටි අතර සිතට එන සිතවිලි හෝ ඇසෙන් කනෙන් නාසයෙන් දැනෙන දේහි ක්‍රියාවලි පිළිබඳ අන්වේෂණයක් කළෙමි. මෙහිදී මට සිතවිලි වල ක්‍රියාවලියන්, පයෙහි චලනයන් ඊතා අවදි මනසකින් දැනුනි. මට අවබෝධ වුණ පරිදි මට සිතෙන්නේ සිතවිලි පිළිබඳ සිතන අතර සිත වරින් වර පයෙහි චලන දෙස සැලකිලි සහිත වුණු බවයි. මෙසේ කිරීම නිවැරදිද? නැතිනම් ඔබගේ නිවැරදි මඟ පෙන්වීම බලාපොරොත්තු වෙමි. තිරුවන් සරණයි. නැති මේක කරපු දෙයක් කියලා නෙවෙයිනේ නිරීක්ෂණයක් කියලා තියෙන්නේ. නිරීක්ෂණය තව කරන්න දිගටම කරනකොට මේ මේ මානසින් ගෙන යන වෙනම එජෙන්ඩා එකක් තියෙනවා. ඒක තියෙන්නේ මේ ಜಾතිය බෝ කරන පැත්තට විතරයි. ඒක මේ නිවන පැත්තට නෑ. නමුත් මනසේ එහෙම දෙයක් කරන බව දැනගන්න පුළුවන් ගතියක් තියෙනවා විපස්සනාවේ. ඒක අරකට කරන කුමන්ත්‍රණයක් වගේ අරක කරන රහස් වැඩ පිළිවෙල බලන දිලක් වගේ. ඉතින් මේ දෙක වැඩ කරනකොට අපි මේ දේ මේ මනසෙන් කෙරෙන නැත්නම් අපේ සාජාසයෙන් කෙරෙන එහෙම නැත්නම් අපේ කර්ම ශක්තියෙන් එහෙම නැත්නම් අපේ උපනිෂ්ඨේ සම්පත්‍ය වෙන විදිහට ස්වභාවයෙන් යන්නරින්න ඕනේ. යන්නරල TV CCTV කැමරාවක් දැම්ම වගේ මේ පැත්තෙන් විනිශ්චයකින් තොරව අපේක්ෂාවකින් තොරව සියල්ල බලන ඉන්න ඕනේ. බලහිනව දවසක තේරෙයි මම 100ට 100ක්ම නැතුව මේක යනවා. අපි කියන්නේ සක්මන gediya පිටින් ඇවිදිනවා. කවුරක්වත් ඕනේ නැහැ. ඒ මැදිවට සද්දත් ඇහෙනවා. රූපත් පේනවා. හිතවිලිත් එනවා. ඒ මැදිවට ඒක දකින්න පුළුවන්. මේක ඇතුලේ මේක වෙන බව දකින්න පුළුවන්. ඉතින් එතකොට පේන්න පටන් අර ගන්නවා මේක මේ ක්‍රියාවලිය කලින් හදපු DVD එකක් වගේ. ඒක ඕන් කරුවා ඊපස්සේ පික්චර් එකක්. ඒක එඩිට් කරන්න බෑ. හැබැයි අපිට තියෙන වෙනම එකක් ඒ බා බලන්න පුළුවන් ගතියක් විපස්සනාවක් ඒක අමතර දර්ශනයක්. ඒක දිහා බලනකොට පේනවා ඒ කටයුතු අතර කවදාකවත් ඩොට්ස් ගොඩක් වටනට ගැටෙන්නේ නැහැ එක එකක්. ඒක කියනවා මේ එහෙම ක්‍රියාවලිය යද්දී මනසට බත් කන්න දෙනවා, දක්ම දෙන්න දෙනවා, මූණ හොදන්න දෙනවා, හක්මන් කන්න දෙනවා කියලා ඒක කරගෙන යනවනේ. ඒ කරගෙන යද්දී නියුරෝ සයන්ටිස්ට්ලා වල තියෙනවා ඉන්ටරොසෙප්ෂන් කියලා පිටපු ගමන් මේ ප්‍රොසීජර් එක කඩලා තවන්ට ඒ දේ කරද්දි බඩගින්නක් තියෙනවා නම් නිදිමතක් තියෙනවා නම් වතුර ටිකක් බොන්න ඕන ගතියක් තියෙනවා නම් ඒක මතක් කරලා දෙන්න වෙනම නියුරෝසිස් නියුරෝන් සිස්ටම් එකක් වැඩ කරනවා. අය ප්‍රොප්‍රියෝසෙප්ෂන් කියලා එකක් තියෙනවා ඉන්න පොසිෂන් එක ටක් ගාලා ආය ඔරියන්ටේෂන් එක ගන්න. ඒවත් තියෙන දේවල් ඉන්බිල්ට් දැන් අපි අර සතියෙන් පැත්ත කරලා බලහින්න පේනවා. මම කරන දෙයක් නෙවෙයි ඒක. මේ සිස්ටම් එක අවුරුදු කෝටි ගණක් සීසන් වෙලා සීසන් වෙලා ඇවිල්ලා යාන්ත්‍රිකව ඇවිදින අතරේ ඉන පොසිෂන් එක චෙක් පිටක් සිද්ධ වෙනවා. මට වැසිකිට කරන්න ඕනද වතු ටිකක් බොන්න ඕනද කියන එකක් සිද්ධ වෙනවා. දැන් අර සතියින් ඉන්න කරාට තේරෙන පටන් අර ගන්නවා මේ වගේ දේවල් වෙන එක සක්මණ බාධාවක් නැහැ. සතියේ බාධාවකුත් නැහැ. මෙතන ටාස්ක් දෙක තුනක් යනවා. ඉතින් අපි හිතන මේ මම කරනවා කියලා මම කරනවා කියපුව ගමන් ටාස්ක් එකත් වයර් මාරු වෙනවා. නෑ මේක සිද්ධ වෙන දෙයක්. ඉතින් භාවනා නොකරන මිනිහගෙත් ඔක තියෙනවා. මොන જાතින්වත් බෞද්ධය කියන නෑ නෑ ඌ මිත්‍යා දෘෂ්ටික ඌට ඒව වෙන්න බෑ කියලා. මිත්‍යා දෘෂ්ටික මොලේ මොලේම තමයි. අපි පහුගිය ටික කෙරුවා මේ සම්බදම මූලපරියාය සූත්‍රයේ සර්වචනාංශයෙන් පෙන්වන ඉස්සල්ලාම අසෘතවත් පෘතජ්ජනයට වෙන වැඩි. අසෘතවත් පෘතජ්ජනයටත් අර වගේම පටුව අපතේජෝ තියෙනවා. අර වගේම ප්‍රථම ධානය දෙවෙනි ධානය තුන්වෙනි ධානය අරූප ධානය ඔක්කොම ටික තියෙනවා ඌ ඔක්කොම අනාගෙන ඉන්නේ කලවම් කරගෙන ඉච්චරයි වෙලා තියෙන්නේ ඒක එකක්වත් නැති නෑ ඒව පිළිබඳව එයා විවිධ මත දා ගන්නවා මාන්නකාරකම් කර ගන්නවා සීක පුද්ගලයා ඒව හරියට වෙන් කරලා හොඳට අහුරලා ධානය නා කියන්නේ ඒකේ ග්‍රේඩ්ස් වලට දාලා ධානය රහත් වෙනකොට ඒව දන්න මගේ නෙවෙයි කියලා ඒ නිසා භාවනා නොකරන මනසගේ භාවනා කරන මනස අතර කිසිම වෙනසක් නැහැ. ඒක තරහ වෙන්න එපා එහෙම කිව්වා. ඒ නිසා සෙන් බුද්ධ ආගමේ කියනවා භාවනා කරන්න ඉස්සලා කන්ද කන්දමයි. භාවනා කරන වෙලාවේ කන්ද තාදුරක් කන්ද නෙවෙයි ශක්තියක් විතරයි. භාවනා කරලා පස්සේ ආයෙත් කන්ද කන්නවයි. ඒ නිසා භාවනා කරන කට්ටිය කියනවා භාවනා නොකරන කට්ටියට අපි උඩින් ඉන්නේ කියලා. කතාවක් විතරයි. ඒ මිනිස්සු ගාවත් ඒ දැන් මම භාවනා කරන ඉස්සෙල්ලාමයි ගුණයක් තිබ්බයි කියලා හිතන්නකො නිකන් කාලයට දාලා බලනකොට ඒව ඇතර මොනවාක්වත් වෙලා නැහැ දැන් තියෙන්නේ මේ මේ මේ දේවල් කියලා අර වෙන් කරලා දැනගත්ත එක විතරයි දැනගත්ත කටිකක් නෙමෙයි අත ගන්න. ඔකයි මේ රත්තරන් නම් මේ මම මැටික් නම් ප්ලැටිනම් නම් ඔන්න තෝරලා ගන්න පුළුවන්. ඒ නිසා මේවා දැක ගන්න පුළුවන් හැකියාව නැහැ. අපි මේ එදිනදා වැඩවල බහුලව ගත කරනකොට වගකීම් වල ගත කරනකොට මේ යන්තරේ මේ මේ ඩයිමන්ෂන් කීයක මේක වැඩ කරනවද කියන එක බර්ඩ්ස් ආයි view එකකින් බලන්න වෙලාවක් නැහැ අපට. අපි යෙදී ගත කරනවා හරියගේ යුතුයකම්, මෙයාගේ යුතුයකම්, ජාතිය යුතුයකම්, ආගමේ යුතුයකම්. ඉතින් කර කර ඉඳලා අන්තිමට ගොම්මාල්ලියෙක් වගේ මැරලා යනවා. ආයෙත් ඉලවන මනුසත්වාවක ආයෙත් gediya පිටින් දෙනවා. දුන්නට මේකේ 100 දෙකක්වත් වැඩ ගන්නෑ. ආයෙත් සරයක් දාලා. බුදුහාම කියන්නේ මේකේ ජීවත් වෙයල්ලා මේ ඉන්න වෙලාවේ ජීවත් වෙයල්ලා මේ කඹරන්නේ නැතුව 100 100 ජීවත් වෙලා 100 100 නැත්නම් 95ක්වත් ජීවත් වෙලා manussකම පලාතක නැහැනේ manussකම ගෑණියෙක් වුණොත් ඒකේ ගෑණි කියලාමනේ හිතන්නේ manussකම හිතෙන්නේ නැහැ. පිරිමියෙකුට උනත් පිරිමිකමක් හිතනවා මිසක manussකමක් හිතෙන්නේ මේවට ෆයිට් කරන්න ගන්න manussකම නැති වෙනවා. මං අතවලා මං අතවලා කියලා නම්බුකාරකම් දාගන්න දාගන්න manussකම් පාගනවා. ඔය මොකක්වත්ම නැතුව අපි හැම එකම මිනිස්සු එක එක ලේබල් ගහගෙන හිටියන මිනිස්සුකම ගන්නවා කොච්චර සුන්දර ලෝකයක්ද. ඒවා පේන්න නම් ඉබේ යන්න වැඩක් දෙන්න ඕන. පුරුද්දට බැහැර. දීලා ඒක දිහා බලාගෙන කොටත් නිදිමත තියනවා කියලා දැනගන්න වෙන මෙකැනිසමක් ඕනේ නැහැ. තමන්ගේ ඉන්න පොසිෂන් එක දැනගන්න ඕනේ නැහැ. ඒක තියෙන දේ අන්න ඒකට එළඹ වාසය කරනකොට පේනවා මේ කොච්චර අවුරුදු කෝටි ගාණක් සීසන් වෙච්ච මැෂින් එකක්ද අපිට හම්බෙලා තියෙන්නේ. ඒක අන්තිම රිෆයින්මන්ට්. නමුත් හෑන්ඩ් බුක් එක නෑ. ඒ නිසා අපි එක එක පොත්තම උපනවා. මිනිහ මජර ගෑණිගේ පොත්ත මුත් උපනවා. මිනිහ ගෑණි මජර මිනිහගේ පොත්ත උපනවා. ඉතින් මේක අංජ බජල් තමයි මැෂින් එක හෑන්ඩ් බුක් එක නැති වෙලා තියෙන්නේ මේ අන්තිම සොෆිස්ටිකේට් මැෂින් එක. පොඩ්ඩක් බලන්න හිටපන්. දැන් ඔය ජපානු විකුණන මැෂින් තියෙන්නේ ඒ සාමාන්‍ය කැල්කියුලේටර් එකක් හරිය මේ ගත්තොත් ඊට වැඩිය හෑන්ඩ් බුක් එක ටිකක් ලොකුයි. කවදාහක්වත් කියනවා බලන්න හෑන්ඩ් බුක් එක මැෂින් එක ගහනකොට ප්ලග් කරලා චුප් ගාව ඉවරයි. ආ ඉතින් පොතේ තියෙන තියෙනවා අපි වගේ කියන්න ලැබෙයි කියලා. ආ දැන් ඉතින් මොනවා කරන්නේ? ජබරත් කැමති. එක එකක්වත් වෙලා ගන්න නැනේ හෑන්ඩ් බුක් එක කියවන්න. ඒ වගේ තමයි මේ යන්ත්‍රය හම්බුණාට අන්තිම සොෆිස්ටිකේට් යන්ත්‍රයක් දුර්ලභ manussත්ත පරිලාභයක්. ඒක බලන්නේ නැතුව අපි අනුංග වැඩලොත් ඇඟිලි ගහනවා, අතීත වැඩලොත් ඇඟිලි ගහනවා, අනාගත වැඩලොත් ඇඟිලි ගහනවා. තමන්ගේක මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ඒක තේරුණාට පස්සේ හරි අద్භූත දෙයක් කතා කරනවා. ඒ නිසා ඉවසිල්ල නැවතිල්ල බලාගෙන ඉන්න. ඒකට දත්ම දින වෙලාවට බලන්න. කෑම කන වෙලාවදී බලන්න. නාන වෙලාවදී බලන්න. ගමනකට මැෂින් එක දාලා බලන්න මොකද වෙන්නේ කියලා. ඒක ලස්සන කරනවා. අපි කියන්නේ gediy පිටින් ඇවිදිනවා කියලා යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ භාවනා අත්දැකීම් පහත් අයුරින් ප්‍රකාශ කරමි. අද දින අවසාන පරයන්ක භාවනාවේදී මම දැන් මෙතන යන්න මෙනෙහි කර භාවනාව ආරම්භා කයට සිත යෙදවූ යෙමි. පිම්බීම හැකිලිම ප්‍රකට ලෙස පෙනුනි. ඒ දෙස බලා සිටින විට ක්‍රමයෙන් කෙටි වී ගොස් තුනී වන අයුරු දුටිමි. අතරින් පතර විවිධ සිතුවිලිද ශබ්දද දැනගතිමි. එක්වරම දත් ඇඳි දෙක ක්‍රමයෙන් තදවන ආකාරය නිරීක්ෂණය කළෙමි. ඒ ඊටමත් තදින් එකිනෙක පූර්තු වී ඇති අයුරු නිරීක්ෂණය කළෙමි. ටික වේලාවකින් මේ තත්ත්වය තුනී වී ගිය පසු ඉබේම වගේ දත් ඇඳි අතර සුළු චලනයක් ඇති වී විට දුටුවේ ඒවා එලෙස තදින් ගැටි නොතිබූ බවයි. ඉන්පසු බෙල්ල දකුණු පැත්තට ඇලවී ඇති වාක්මෙන් දැනුනි. ඉබේම මාගේ කය විසින්ම ඉරියව්ව නිවැරදි කර ගැනීමට බෙල්ල ඔසවන බවක්, එය දැන් වම් පැත්තට බරවන බවක් දැනුනි. මේ චලනය වේගවත් එකක් නොවිය. හරියට දැනුනේ නැවක් වැනි විශාල දෙයක් හරවනවා වාගේ. ඒ අතරට සතිය පවතින බවද නිරීක්ෂණය කළෙමි. ඊළඟට ඔළුව වම දකුණු දෙපසින් හැමින් වැනෙන්න පටන් ගත්තේය. ටික වේලාවකින් ඒ නැවතී ගොස් ඔළුව ඉස්සරහට පස්සට හැමින් පැදෙන්නාක්සේ දැනුනි. මේ විසිතුරු අත්දැකීමක් විය. මට දැනුනේ හරියට අශ්වයෙකුගේ පිටේ යනවා වගේ. ඇතිතරම් වැනිලා නවතින වේලාවක් නවතින වේලාවක් නතර වේවා යයි සිතා ටික වේලාවකින් එක්වරම තද පැද්දීමකට පසු නතර විය. මෙසේ වැනෙන අතරම ශබ්ද ඇසෙන බව නිරීක්ෂණය කළෙමි. ඉන්පසු පිම්බීම හැකිරීම ප්‍රකට වී නැවතත් සිත ඒ ඔස්සේ ගියේය. ප්‍රශ්නය ඊයේ ඔබ වහන්සේ දේශනා කළ පරිදි මෙම සිදුවීම ගොජයක් ලෙස දැකිය යුතුද? ඒ ගොජය පිළිබඳ සංකල්පයේ තවදුරටත් පහදා දෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී තිර ජීවනයේ සැලසේවා. මේකට අපි සමස්තය දකිනවා, සන්තතිය දකිනවා, ගොජේ දකිනවා. එහෙම නැත්නම් මේ භවය දකිනවා කියලා ගන්න පුළුවන්. ඉතින් ඒක හැම වෙලාවෙම නිකන් අර කිටි හලියක් උතර උතර තියෙන වෙලාව වගේ ගොජ ගොජ ගොජ ගොජ ගා තියෙනවා. නැත්නම් බත්තලයක් උතුන වෙලාවගේ රාකලයක් පැහි පැහි තියනා වගේ නැත්නම් ගවර වලක් පණුව නලියන වගේ ඔහේ තියෙනවා. ඒකට ඕකට ඕනේ නමක් දෙන්න පුළුවන්. එකවර වැඩ කාර්යය ගොඩාක් යනවා. නමුත් සමස්තය දිහා බලන හිටියොත් ඒක අපේ කිසිම ඉන්ටර්ප්‍රිටේෂන් එකක් ඉල්ලන්නෙත් නෑ. අපි කතන්දර ගෙව්වත් නැතත් ඒක වෙනවා එහෙම. අපිට ඉන්න බෑ ඒක දිහා බලලා මේක මම කියා ගන්න හදනවා. මේකෙන් කතන්දර ගොතනවා. ප්‍රපංච කරනවා. එහෙම නැත්නම් වග වෙන්න බලනවා මේකට. ඉතින් වග වෙන්න ගිය ගමන් අරක ගහ ගන්න එක තමයි කරන්නේ. ගඟ දිහා බලාගෙන ඉන්නේ නැතුව ගඟට අත දාන්න හදනවා. ඉතින් ටික කාලයක් යනකොට යනකොට යනකොට මේට මේට මේට අපි ඔගෙන් පොඩි ඩිස්ටන්ස් එකක් අරගන්නවා. මේක දිහා බලාගෙන පුරුදු. ඒකට අපි ගෙදරම කෙනෙක් අපේම කිට්ටුවන්ට වැරද්දක් කරනවා. ඉතින් අපිට ඉස්සර ඉන්නම බෑනේ. පිටිමනසෙක් කියලා එක ප්‍රශ්න නැහැ. ගෙදර මනසක් කරනවා ඉවසන්න බෑ. පහු වෙනකොට මේට මේට තේරෙන පටන් අර ගන්නවා. මේකට අත දැම්මොත් එන්නේ තවත් අවුල් වෙන එක. කරබන එක නොදැක්කා වගේ ඉන්න පුළුවන් තත්යකට නැති ඒක හුඟ දෙනෙක් හිතන මේ කැක්කමක් නැතිකම හැංගීමක් නැතිකම කියන. ඉතින් ඔකට අත දාන්න ගිහිල්ලා වෙච්ච දේ දන්න මනුස්සයා තේරෙනවා. හොඳම දේ තමයි ඔකට එහෙම වෙන්න දෙන එක. හැබැයි හොඳ අවධානයෙන් ඉන්න මනුස්සයා අසීරුවටපත් වුණොත් උදව්විලා කෑ ගහන වෙලාවට උදව් කරන්න ඕනේ. හැබැයි ඊට ඉස්සෙල්ලා අත දාන්න හදන්නේ මාන්නයක් තියෙන නිසානේ. එයා වැරදි මම හරි කියන එක නිසානේ. ඉතින් ඒක නිසා මම වැරදිලා නේ තියෙන්නේ. ඒ නිසා දැක්කට ඒක දිහා නොදැක්කා වාගේ බලහින්න. මට ඇහෙන හොන්තුට්ටම බරුවක් කියනවා. මට මොකක් වගේ කියන්න බරක ජීවමක් නැහැනේ බොරු කියන කෙනා ගන්න වෙන්නේ මන් ලෝකෙට ඇවිල්ලා තියෙන කියන මට මොකද? ඒ වගේම මට දැනෙනවා. මුතේකුත් තියෙනවා. වෙන්න හදනවා. දැනු දැනුණා වගේ මම ඥානෙකුත් කල්පනාවකුත් වෙනවා. මේ දෙයකට උත්තර නොකරනිකයි. ඉතින් බුදුරජාණන්සේ චක්කු මාසේ යත ආන්දෝ සෝතවා බදිරෝ යත ආදිවාසී තඳාන් කර තිනවා බලයේ තිබුණාට බලේ නැති කෙනෙක් වගේ ඉඳලා අන්තිමට මලමිණියක් වගේ ඉන්න බලපන් මේක තමයි අපි මිනිහ මරණය රිහස් කරනවා කියන්නේ අපි කවදා නැති වෙලාවක මේ දේවල් වෙනවා ඉතිහාට මන් දඟලන්න යන්නේ නැහැ නේ. ඒක දැන් ඉඳද්දී මේ උණු උණුවේ ලේ පිට වැඩේ වෙද්දී දැක්කේ නෑ වගේ ඇහුවේ නෑ වගේ ඉන්න එකේ පළවෙනිම පාඩම තමයි මේ ගොජේ පේන වෙලාවේදී බලන්න මේ ගොජේ තියා කොච්චර වෙලාවක් විනිශ්චයකට ලක් නොකර කතන්දර ගොතන්නේ නැතුව ප්‍රපංච කරන්නේ නැතුව ගා ගන්න නැතුව ඉන්න පුළුවන්ද කියලා කල්පයක් හිටියත් බලන්න ගොජේ කවදාකවත් අපේ උදව්ව කිල්ලන්නේ නෑ. ඒක ඒක විසින් යන න්‍යාය ධර්මයකට යන්නේ. අත දැම්මොත් ගෝරි ගොඩයි ඕල බවත් එක සෙල්ලමක් වගේ තියෙනවා. ඉතින් ඒක අයින් කරන් අයින් කරන තියෙනවා ස්වයන් සිද්ධ වැඩේ වෙනකොට මේ ලෝකේ හරිම ලස්සනයි. මේ ලෝකේ හරිම ස්වභාව సౌందර්යයි. අපි කරන්න ගියොත් මගේ කියන මම කියාගෙන අයිය වෙලා ආරච්චල වෙලා. ඉතින් ඊට පස්සේ කවදාකවත් මේක පර්ෆෙක්ට් කරන්න බෑ. මේ යන්නේ ফুল පර්ෆෙක්ෂන් එක දෙන්නේ. අත දාන්න ඕන ගමන් නැහැ. ඉතින් අන්නේ විදිහට තමයි මේකෙන් අයින් වෙන තරමට ඒක ස්වයන් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ස්වයංක්‍රීය වෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ නිසා අපි ගාඩන් එකේ පුටුවටලා වාඩිලා ලෝකෙ දිහා බලන්න හිටියොත් ඒක පර්ෆෙක්ට්. මේ තමන්ගේ ගාඩන් එක වෙන්න බෑ. කොහේ ගාඩන් ඒකට ගිහිල්ලා බලන්න. මොකක්වත් වෙන්නේ නැහැ. ඉතින් මේ ඒක පිළිබඳ තියෙන කැක්කමක් අපිට තියෙනවා. මේකට මේක ඒක තමයි කෙලස් කියන්නේ. දිහා බලලා නිකන් ඉන්න බැරි කතියේ. ඒක නිසා අපි ඒක නිකන් වදකට වගේ කරගන්න නෑ මම මේ භාවනා කරන මම කාටවත් කතා කරන්නේ නෑ මම මොන දැකලා බලන්නෙත් නෑ කියලා නිකන් ඉස්සලා ඒකට ශික්ෂාවක් වගේ කරලා බලන්න. කරලා බලපුවා දැන් මේක අපි හොඳට භාවනා කරලා ගියත් මේ යුනිවර්සිටි එක හොඳම යුනිවර්සිටි එකක්. මොකද අපි ගාගන්නේ නෑනේ. දැන් මේක ආවනම් එහෙම ඇතුළේ ඔය දේශපාලන ප්‍රශ්න ඇති මේකේ ගසා කෑම ඇති මේකේ බිල්ඩින් කලා කන්ස්ට්‍රක්ෂන් කලාගෙන යනවා. පිටමකෝ අපි ආවා අපි භාවනා කරුවා ගියා. මේ වගේ මේ ලෝකෙට ආපු හැම වෙලාවෙම අපි කක්ක කරලා ගිහිල්ලා තියෙනවා. අපාපාරේ පැතිරේ ගන්ධස්තරේ පැතිරේ ගන්ධස්තරේ පැතිරේ ගන්ධස්තරේ කියලා ඒ දවසට පෘතුගීසි කාර්යය සින්දෝ කියනවා. උරුලෑව ගිය පාර වගේ අපි අනේ යන තැන බෝඩ් ලියනවා. පිච්චුල නම් ගහනවා. අර ඕකොන්න මේවා කරනවා ගන්ධස්තරේ ගන්නවා. ඒ යන්න නිකන් කැලයක් මැදින් උහුණකක් ගියා. මුළු කැලේම අලුත් කෙරුවට මොනම තැනක්වත් පැටලෙන්නේ. ආයේ යන ගමනේ යන්න සමස්ත දිහා බලලා, ගොජේ දිහා බලලා, භවේ දිහා බලලා නොදැක්කා වගේ ඉන්න පටන් අරගත්තොත් ඒක ඔය කියන විදිහ නිකන් පැසිවිටි එකක්. ඒක නැත්තම් මේ යක්මක් නැති ගතියක් නෙවෙයි. බැටරි charge වෙන්න පටන් ගන්නවා. රීජුනේට් වෙන්න පටන් ගන්නවා. අපි මෙතෙක් කල මෙවෙන් කොච්චර පෙට්‍රල් බිච්චුවාද? මෙව කොච්චර අතති වුණාද? කොච්චර අසහනයකටපත් වුණාද? අනේ බුදුහාමරණ පිළිසිට වෙන දැන් ඒක දිහා වෙද්දි අසාධාරණ වෙද්දි දේශ බලා සිටීමේදී පුදුමාකාර නවම භාවයක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක හරි ලේසි දන්න අයගෙන් ඈත් වුණාට පස්සේ. පස්සේ දන්න අය එකතු වුණත් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක කියලාම තේරුම් කරලා දෙන්න බෑ. පොට පෑදුනා නම් ලක්ෂ කෝටි වාරයක් වෙන්න ඇති. වෙන්න වෙන්න වෙන්න මේකේ මේරීමක් මැචියුරිටි එකක් එන්න පටන් ගන්නවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මෙය මාගේ දෙවන සතිය පිහිටවීමේ වැඩසටහන වේ. පරයන්ක භාවනාවේදී මම ආශ්වාස සහ ප්‍රශ්වාස නිරීක්ෂණය කළෙමි. හුස්ම නාසය තුළට ඇදී යාම ආශ්වාසයේ ලෙසත් නාසයෙන් පිටවීම ප්‍රශ්වාසයේ ලෙසත් මෙනෙහි කළෙමි. ආශ්වාසයේ කුඩා සුළං රැල්ලක් ලෙසත් ප්‍රශ්වාසයේ නාසයේ අගවදින ආකාරයත් වටහා ගත්ෙමි. මාහට ආශ්වාසයේ සහ ප්‍රශ්වාසයේ අවබෝධය එය සිදුවෙනවත් සමගම වැටහිනි. මුලදී එය රළු ස්වභාවයකින් වැටහිනි. පසුව හුස්ම වාර 10ක් 15ක් පසු එය සුමට වේ. ශරීරයේ නිශ්චල ස්වභාවයකට පත්විය. මෙය වනවාස සමගම මා ඔන්චිල්ලාවක් මෙන් ඊ타මත්ම සෙමින් ඉදිරියට හා පසුපසට පැද්දීමට පටන් ගත්තෙමි. මෙම අවස්ථාව මා හතර දවසක් බ්‍රිස්බේන් රිට්‍රීට් එකේදී අත්විඳෙමි. නමුත් මෙලෙස පැද්දීම ස්වල්ප විනාඩියක් දෙකක් පමණ වේලාවකින් නතර වෙයි. ඊට පසු සමහර අවස්ථාවලදී නැවත හුස්ම අල්ලාගත හැකි අතර සමහර අවස්ථාවලදී හුස්ම අල්ලාගත නොහැකි. එවිට මම ඔහේ බලාගෙන ඉඳිමි. මාගේ කර්මස්ථානය වරහන් තුල ආස්වාස ප්‍රස්වාසයේ නැවත නොදැනෙන විට මම මෙසේ ඔහේ බලා ඉඳීම නිවැරදිද? මේ අවස්ථාවේදී කෙසේ ක්‍රියා කළ යුතුද? පසුව සඳහනක් පැයක භාවනාවකදී මෙසේ වංචිල්ලාවක් මෙන් පැද්දීම වාර දෙකක් හෝ තුනක් නිරීක්ෂණය කළෙමි. ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා. සාකෝ මෙතනදී අර අරමුණ ගෙවි යෑම හරහා මමයා අසරණ වෙලා තනි වෙලා බංකොලොත් වෙනකොට මේ මමයාට ජැක් ගහන ප්‍රශ්න මෙවුවා. මම දැන් මොකද කරන්න ඕන කියලා. දැන් මෙයා පෙන්ෂන් යන්න කිට්ටු. කවුරු මෙයා කරන්න හදාන්න. බුදුජානනාංශය අපිට සම්පූර්ණ ක්‍රමයේ කියලා දීලා දැන් මිනිස්සයා නිකන් පැතේ බින්ගිලහනවා. නිකම්ම මට යන්න කියනද මගේ මොකක් හරි වැඩක් ගන්නකෝ කියලා නිකන් නොමිලේ වොලන්ටියර් සර්විස් එකට ඉන් පටන් ගන්නවා. එහෙම නැත්නම් නිකන් දෙන රජයේ නීතිඥයා විසින් දෙන නීති ඔපිනියන් එකක් වගේ. ඉතින් අපි කොහොම හරි අනුකම්පාව කරලා අනේ පවුනේ අප්පා. ආයේ මම යගෙනලා දාගත්තාම ඔටුවට ගේ දුන්නා වාගේ. මේලා තීරුම් ගන්න පුළුවන් නම් විඥානේ අසරණ වෙලා තියෙන හැටි. මේලා තීරුම් ගන්න පුළුවන් නම් බුදුහාමුදුරන්ගේ දක්ෂකම නිසා විඥානේ කොටු වෙලා තියෙන හැටි. විඥාණයට බලය පාය ගහ ගන්න තැනක් නැතිලා තියෙන හැටි. ඒකට අපි නැවතත් අනුකම්පා ශීර්ෂයෙන් යාට ගෙට දෙන්න හදනවා කියලා කියන්නේ මායාවේ කෙලෙෂයක් මේ මායාවේ ඡතභාවයක් මේ මායාවේ මේ මායාවක් එහෙම නැත්නම් වංචනික ධර්මයක් කියලා තේරුම් ගන්න පුළුවන් නම් අපි මේ අනුන්ට අනුකම්පා කරන්න හදනවා තමන්ට අනුකම්පා කරන්න හදනවා කියලා කියන්නේ මේ ගෙවෙන කැඩෙන කැඩිච්ච විඥාණය ආයෙ වෙල්ඩින් කරන්න හදන එකනේ ඕක තමයි අපි දිගටම කරලා තියෙන්නේ. ඒ නිසා භාවනා කරන යනකොට පුදුමාකාර ඔපිනියන් හිතට එන්න පටන් ගන්නවා. පුදුමාකාර ව්‍යාපෘති ඔලුවට එන්න පටන් ගන්නවා. පුදුමාකාර ගොඩ පෙරක දෝරුකම් එන්න පටන් ගන්නවා. හැම ගොඩ පෙරක දෝරුකමක් අපි try කරනවා. try කරන හැම වෙලාවෙම ඔටුවගෙට ඔලුවට ගෙට දා ගන්න ඔලුව. ඒ නිසා ඒක එහෙම දුවේ වෙලාව මොකක්වත් නැති වෙලාවේදී එහෙමම ඔය ඔය බොඳ වෙලා යන බොඳ විල්ල ලොඳ වෙලා යන ලොඳවිල්ල, වඳ වෙලා යන වඳවිල්ල වෙnderලා බලන්න ඉන්න මොනක් කරන්න තියෙන නිකන් හිටපන්. සුම්මා ඉරි. මොන්නේ જાතියවත් බෑනේ. ඔළුවේ බොල්ලෙන් උඩ පණ තියෙනකම්. කොහොම හරි අර ටික තේලා ඉඳෙන් දානවා. එහෙම නැත්නම් B positive blood දෙන්නද කියලා අහනවා. එහෙම නැත්නම් විටමින් ටිකක්, එළු සුප් එකක්, උකුල් සුප් එකක් මොනවා හරි දීලා කොට ගන්න ආද. පව් කියලා හිතෙනවා අනේ මේව තණ්හාවක් අනේ මේව ආසාවක් මනුස්සයනේ තියේද මේ ගැලවීමක් කියලා මේ වෙන්න හදන්නේ සාසන ඉදිරියට යන දරන ප්‍රතිපත්ති ඉදිරියට යනවා කෙලෙස් අඩු වෙන්න හදනවා විඥානය කොටු වෙන්න හදනවා කියන එක දන්නවනම් බලන්න දවස් උදාහරණ කෙනා වෘතු හතක් භාවනා කරන්න ඕනේ නැහැ කියලා මේ වැඩේ තේරුම් ගන්න. අවුරුදු 6ක් ඕනෙත් නැහැ. දවස් 7න් කරන්න පුළුවන් කියලා කියනවා. බැරි දැන කියන උදේ අල්ලගත්තොත් හැන්දෑවට පුළුවන් කියලා. නමුත් අපි කරන්නේ මේ පැත්තෙන් අසන්න ගන්න ගමන් මේ පැත්තෙන් පණ දෙනවා. ඇමරිකන් ගවර්න්මන්ට් එක ISIS එක කරන්නේ. මේ දවස්වල යන පොලිටික්ස් කොච්චරද මේ පැත්තේ තන්නේ කරම අකන්න කතා නෙවෙයි දැන් ආයුධ ටිකක් දීලා පොඩ්ඩක් සෙල්ලම් කරලා ඉන්නකෝ කියලා. මේ තමයි පොලිටික්ස් ඉතින් ඔය ඔය කොන්ස්පිරසි තියරි එකේ ඇමරිකන් පොලිටික්ස් හොඳට ස්ටඩි කරන්න ඒකම තමයි විඥානිකයන්. ඒ මේ තමන්ගේ විඥානයේ ඊටාමත්ම සූක්ෂමයි. ඒකට උන්කාක්ම සටල් ඒ නිසා අරක මැක්‍රෝ ලෙවල් එකේ බලනකොට පේනවා ඒසු කොච්චර බලවත් જાතියක් වශයෙන් ලෝකේ කැපී පේනවද මොකද හරියටම විඥානේ වැඩේ කරනවා අපිත් මේ ජම්බුවේ රගෙන ඉන්නේ අපේ විඥානේ කොහොම හරි ජැක් ගහලා සේලයින් දීලා චිකන් සූප් දීලා බේරගෙන අනේක තමයි හිතේ මගෙමුත් දාන සෝවිත සාන්ති ඒ වල චිකන් සූප් තියෙන කියලා එනිසා මම ඉතින් කියවෙන්නේ නැහැ ඒ නිසා මේ අසරණ වෙන එක බලන්න විඥානය කොටු කරන්නයි මේ කරන්නේ. අපි රූපේ කොටු කරුවා ඉස්සල්ලා. මේ තමයි ආනාපාන ගෙවෙනවා. ඉතින් වේදනාව කොටු කරනවා. ඊට සංඥාව කොටු කරනවා. සංස්කාර තමයි දැන් විඥාණයට ගොඩ පෙරකුතු ගන්නේ. අහන දැන් මම මොකද කරන්නේ? දැන් අහනකොටම තේිනවා ඊට ඉස්සල්ලා විඥාණය ඊටත් එදී දුර්වල වෙලා දැන් ඉන්නේ දුර්වල වෙච්ච විඥාණයට පොර දානයට තමයි යහට. ඉතින් කරන්න තියෙන්නේ අකිරියෙන් මොන දෙන්න ඕනේ යමක් නොකර ප්‍රශ්න අහන්න යන්න බහන හැම වෙලාවෙදීම විඥාණයට පොඩු පරිකෝදුර කන්දන. මේ කරන්නේ සංස්කාර විහිං. අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන. අවිද්‍යාව තියෙන තාකල් සංස්කාර නිකන් ඉන්නේ නැහැ. එයා මේ අසරණ වෙලා තියෙන විඥාණයට ජැක් ගහන්න හදන එක තමයි කරන්නේ. ඉතින් ඒක බුදුරජාණන් කින්දේට විරුද්ධව යනවා. ඒකට දෙන්නේ උත්තරේ තමයි ওই ප්‍රශ්න ඇහිලා පැත්තක තියලා ওই වැඩ පිළිවෙලට ඕම යන්න හරි. අසරණ වෙලා තියෙන විඥානයේ දිගටම අසරණ වෙන්න අරින්න. එතකොට මොකද වෙන්නේ කියලා බලන්න. එතකොට කුරමුලක මාෆියා එකේ මහේ කාල්ල ගත්තා වගේ. මහේ කාල්ලල බැලුවොත් මොකක්ද අහුවෙන්නේ? රටේ අධිකරණ ඇමතිම වෙන්නේ ඉඳ තියෙනවා. අර දඬුවම් දෙන්න ඕනේ මෙන්න මිනිහා කියලා පෙන්නුවොත් ඇති. නැත්තම් පොලිසිය ලොක්ක වෙන්න තියෙනවා. ඕනේ මාපියා සංවිධානයකට උඩම ඉන්නේ. ඒ මනුස්සයා අල්ලන්න ඕනේ නැහැ. අල්ලන්න දඬුවම් කරන්න ඕනේ නැහැ. මිනිහා මිනිහා කියලා පෙන්වන එක විතරයි. ඒකට විඥාණයටත් පෙන්වන්න උඹ තමයි මේ ඔක්කොම සෙල්ලම් කරන්නේ මාෆියා එකේ ලොක්කා. දැන් සංස්කාර තමයි යාට ජග් ගහන්න එන්නේ. එනකොට උඩගිඩි දෙන්න එපා, ශ්‍රී ලයින් දෙන්න එපා. කොහොමම ඔය කරගෙන ගිය වැඩේ දිගට කරන යන එක තමයි කරන්න තියෙන්නේ. නමුත් ඒක එහෙම කිව්වට ව්‍යාකරණ අනුකූලව නිකන් ඉන්න එක තමයි මෙතන කියවෙන්නේ. මේ ඉන හැම දෙයකම කරන්නේ කෙලේශයක්, පංචනික ධර්මයක්, ඡට ධර්මයක්, මායාකාර මේ කෙලේශයක්, මාර බල වේගයක් කියලා හිතා ගන්නවා. පොඩ පොඩ හෝ හෝ හෝ මේ ඒ අවස්ථාවේ නිශ්චල අවස්ථාවට ආවහම ආපහු සිතුවිලියෙන් ආවොත් එතකොට මොකද කරන්නේ? ඒ හිතුවේ මම හිතුවොත් විතරනේ කෙලස් වෙන්නේ. ඉබේ සිදෙන මොන දෙයක්වත් අපිට කෙලස් වෙන්නේ නැහැ. අර නිශ්චලත්වයත් එක්ක හිතවිලිදිහත් බලන එකද කරන්න ඕනේ නිකන් බලාගෙන. නිශ්චලතාවයත් මගේ නෙවෙයි හිතවිලිත් මගේ නෙවෙයි. මේක දිහා බලාගෙන. ඉතින් මම ඔක පර්ත් වලට යවුවට පස්සේ කිව්වා කි මම දාන බනිනවයි කියලා මට මේවා කිව්වා. ඔය තමන්ගේ ගෑණින්ගේ මේ මේ තමන්ගේ ගෑනට ළමයි කම් වෙච්චාම තාත්තයි කොටි අසං කරන්න මම හරි කැමතියි නේ. ඇත්තට මගේද බබා අපි ආසාවෙන් අස්සම් කරනවා කොටුයි අස්සම් කරනවා තාත්තයි කොටුයි අස්සම් කරුවට ගෑණි hina වෙන එක ඇහෙනවද අපිට ඒ වෙලාවට ගෑණිනේ දන්නේ ඇත්තටම බබා කාගේද කියලා මේ අපි අස්සම් කරන්නේ අනුන්ගේ දරුවන්ටනේ ත්‍රිජානන්ද කියනවා අනුන්ගේ දරුවන් කොටුයි අස්සම් කරන්න එපා තබ්බේ බුදුන් කියනවා චේතනා හම්බෙක්ක වේ කම්මංගද ඔබ චේතනා කරලා කෙරුවා නම් කර්මයක් වෙයි. මේ අහකන දරුවන්ගේ කොටුවල අස්සම් කරන්න ගිහිල්ලා ඉතින් සංසාර කියන්නේ එහෙම එකක්. ඒක සමහරකට තේිනවා ඒකත් ඒකත් තේරෙන්නේ නැහැ සමහරකට වන්දන්නේ නැහැ කියන්නේ. හිතට මතුවෙන කිසිම දෙයකින් අපිට පෞ සිද්ධ වෙන්නේ අපි චේතනා කරලා නැත්තම්. එච්චරයි. අපි චේතනාවෙන් තොරවට කරන මේ හිත මගේ නම් මේ වේදිකාව මම කුලියට දීප කරන මට කිදැයි ඔය වේදිකාවේ සෝකාන්ත දර්ශන වෙන්නන්න බෑ. සෝකාන්ත විතරයි කියලා අපිට වේදිකාව දෙනකොට කිය හැකිනේ. නෑ මේ වේදිකාව මගේ නෙවෙයි. ඔක සෝකාන්තත් තියෙනවා, දුක්ඛාන්තත් තියෙනවා. වේදිකාවේ නාට්‍ය යනකොට මම වේදිකාවට කොට වුණොත් එහෙනම් මොකද වෙන්නේ මගේ වේදිකාව කියලා. බෑනේ නාටකමක් කරන්න මේකේ. එනිසා මේ මගේ කියලා බදාගත්තට පස්සේ හිතවිල්ලක් ආවත් මට ඕන නැට තදේ. මේ හිතවිල්ල බලනවා හිතලාගත් එකක් නා අනිවාර්යයි. ඒක මම හිතන්නේ ප්‍රශ්න කරුවෝ එහෙම ප්‍රශ්න කරනවා කියලා. හිතෙනවා. ඒතර හිතනක් න හිතන මට ගන්න බෑ. හිතන එනවා. වේදනාව එනවා, ශබ්ද එනවා. මොන දේ ආවත් බලන්න මේක සචේතනිකව සවිඥානිකව සසංස්කාරිකව වෙලා නම් එහෙනම් මම වාක්‍ය කියනවා. නමුත් ඒ අසංස්කාරිකව අචේතනිකව අවිඥානික සිත් දෙයට වෙනස ප්‍රතික්‍රියා කරන්න ගියාම ඒක සවිඥානික වෙනවා. ඒකට වාක්‍ය කියන්නේ. මේ අහ කියන දෙයකට අනුන්ගේ දරුවගේ කොටුවේ අස්සම් කරාට පස්සේ ඊට පස්සේ පන්ති පන්ති ප්‍රශ්නයක් ආව ගෙවන්න. ඒ නිසා හොඳට බලන්න මේ හිතට එන මොන දේ ආවත් ඒක හොඳට සතියින් ඉන්න කෙනාට විතරයි තේරෙන්නේ මේක කරපු දෙයක්ද කිරිච්ච දෙයක්ද දැන් මේක හරි හරි සියුම් මම බැලුවද පෙනුණාද මම ඇහුවද ඇහුණාද ගඳ වින්දද නැත්නම් ගඳ දැනුණාද මේ වෙනසේ තමයි සකර්මක අකර්මක භාෂාව තියෙන්නේ ක්‍රියාකරණික අමාරුම තැන භාෂාවක මේ තමයි මේ කර්ම උනාද නැද්ද කියලා ගන්න තියෙන දේ. ඉතින් බුදුරජාණන් බොහොම වීජගණිතමය සමීකරණයක් දෙන්නේ. චේතනාම් බික්කවේ කම්මං වදාන. ඒ නිසා මේකට ලියලා තියෙන පොතක් thought without a thinker කියලා. ඒ මේ මාර්ක් එප්ස්ටයින් ඒක කියන අපේ හිතේට එන හිතවිලි 99ක් විතරම වගේ අයිතිකාරයක් නැති හිතවිලි. මෙව්වට ඉතින් අපි හොරි කරන්නේ මොනවා දැක්කත් මොනවා ඇහුණත් හිතවිලි දොඩමළු වෙනවා. ඉතින් ඔය මුදුවර සීයෙන් හිතුව කියන බල මේ මම හිතන දේවල් නෙමෙයි හිතට එන දේ මේ වල්ලාසියෝ එහෙනම් නියර හැදෙන තනකොළ භෝගේ නෙවෙයි. ඒවට කනගාටු වෙන එක තමයි පුත්තත් දැනග වැඩි. ආර්යයන් වහන්සේ හොඳට බලා ගන්න මේ හිතේ වුණත් ওই වගේ දේවල් එන්න පුළුවන්. ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, ඒක මගේ ආත්මේ නෙවෙයි. ඒකට කියනවා ඩිස්ක්ලේමර් ඩිසවෝ කරනවා. ඩිසවෝ කරලා හිටියොත් අපිට මේ හම්බෙලා තියෙන මූලික අයිතිවාසිකම් මූලික මේ needs එක හොඳටම ඇති අපිට ජීවත් වෙන්න. මේකෙන් අපිට ලස්සන ජීවිතයක් ගත කරගන්න. අපි වෙලා තියෙන මේ ඔක්කොටම උත්තර දෙන්න. යන නිසා වෙලා වේදනාවක් ආවයි කියන්නේ සද්දයක් ඇහුණායි කියලා කියන්නේ හිතවිල්ලක් ආවයි කියලා කියන්නේ ඇහුවා නම් වගේ කියන්නේ. ඇහුණා නම් ගණන් ගන්න දෙයක් නැහැ. හිතුවා නම් වගේ කියන්නේ හිතුණා නම් වගේ කියන්න දෙයක් නැහැ. ආන්නේ විදිහට මේ ඔක්කොම පුළුවන් තරම් මේ අනවශ්‍ය ටික මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියන්න පුළුවන් නේ ඔතෙන්ද විතරයි ඊට ඉස්සෙල්ලා කාම ලෝකේ හෝ කාම සංඥාව හෝ රූප ලෝකේ කරන්න බෑ ඕක. රූප සංඥාවට පස්සේ මේක ටෙස්ට් කරලා බලන්න. ඡන්ද වෙන්නේ අද නඩෝ දිග ඇදෙනවා හරියට. ගරු ස්වාමීන් වහන්සේ පරයන්කේදී වේදනාවක් පැමිණි විට දකුණු දණහිසෙහි වේදනාව ඇතිනම් වම් දණහිස දෙස බලන්නේ යයිද වේදනාව වැඩි වූ විට සිතට පෙර දැනුම් දීමකින් ඉරියව්ව වෙනස් කරන ලෙස ඔබ වහන්සේ අනුශාසනා කළා. එසේම බුරුමේදී පඬිත හාමුදුරන් වහන්සේ වේදනාව යන විට එය පටන් ගන්නා ආකාරයත් එහි විවිධ දැනීම් සටහන් කරන ලෙසත් අවවාද කළ අතර එම වේදනාව හැකිතාක් දුරට දරා සිටීමටත් අවවාද කළේ එක ඔබ වහන්සේගෙන් මින් නිවැරදි පුහුණුවක් මක්දයි පැහැදිලි කර දෙන්න ලෙස ඉල්ලා සිටිමි. දෙක ඔබ වහන්සේ පැයකට අධික ප්‍රමාණයක් පරයන්කෙහි එකම ඉරියවක රැඳී සිටීමට පුහුණු කරන ලද ක්‍රමය අප සමග බෙදා ගැනීමටත් ඉල්ලීමක් කරනවා. ඒ පළවෙනි ප්‍රශ්නේ වුණත් ප්‍රශ්නයක් හිතන්නේ අය ඔක්කොම තියෙනවා කෝකද හරි ක්‍රමය කියලා. ඔක්කොම හරි ක්‍රම. කොහොම හරි ක්‍රම. ඒ නිසා පැමිණෙන ඕන දෙයක බලාගෙන ඉන්න කිසිසේත් මේකට උකට උත්තර බඳින්නවක් ජජ් කරන්නවක් හරි වැරදි මනින්නවත් ඕන කමක් නැත්තේ නෑ. ඒක නිසා එකම චිත්තක් චිත්තක්ෂණ දෙකක් එක ඉරියව්වේ ලෝකේ පවත්න්න බෑ. ඒක තමයි පරමාර්ථ ශක්තිය. අපි මේ මේකේ නිත්‍ය සංඥාවක් කිල්ලන එක නෙමෙයි පැයක් එක පරියන්කේ ඉඳිලා හදනවා කියලා ඉතින් යාර කවදාවත් පුළුවන් ඒ අනිච්ච සංඥාවක් තේරුම් ගන්න. ඊට පස්සේ දස සංඥාවල ඉස්ලාම් පෙන්නන්නේ අනිච්ච සංඥා රූපං අනිච්චං වේදනා අනිච්චං සංඥා අනිච්චං සංකාර අනිච්චං විඥාන අනිච්චං අපි කියනවා හෙල්ලේ නැතෝ පරියන්කේ ඉන්න එක තමයි නිවන් දකින්නේ කියලා. ඉතින් එනම් මේ බුදුහාමෝ මැටි පුළුමයි. ගල් පිළිමයක් හොඳයි. මුළු සංසාරෙම අපි කරන දැන මේ අනිත්‍ය දේ නිට්ටයක් පාඩපත් කරගන්න විපල්ලාසයකට ගිහිල්ලා ඒවට අයිඩල් හදාගෙන මැරෙන්න හදනවා නෑ මේක එකම චිත්තක්ෂණයක්වත් මේකේ තියෙන එක අංශුවක්වත් ඉසුබුලන්ට චිත්තක්ෂණයක්වත් නතර වෙලා නෑ නලියන එකමයි වැඩි. ඉතින් අපි අපි අහන කොහොමද එක තැන ඉන්නේ කියලා. ඉතින් එක තැන ඉන්න මානසිකත්වයක් තියෙන කෙනාට අනිත්‍ය සංඥාවක හුලකක්වත් වෙදලා නැහැ. ඒ නිසා මේ ආනපන දිගටම ඉල්ලනවා. තීටින්නේ නැහැ. ඒක ආස්වාසි ඊගාට පේන්නේ නැහැ වෙන එකක් ඊගාට. ඒකේ තරම් ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඒ නිසා නිමිත්ත පටන් ගන්නතර නිවන් දකින්නට බුදුදහස කියන්නේ අනිමිත්ත සමාධියට යනවා. අනිමිත් සමාධිය කියන්නේ එකම දේ නැවත මතුවෙන්නේ නැහැ ලෝකේ කවදාකවත්. ඒක විපරිණාමයටපත් වෙලා උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්ස අඤ්‍ය තත්තම් පඤ්ඤායති. ඒක එතන ඉඳලා අතෙන්ට යන ටිකට ඉපදින එක නෙමෙයි මැරෙන්නේ. වෙන එකක් පාටපත් වෙනවා. ඉතින් ඒක හරි භයානකයි මේ පවතින අධ්‍යාත්ම ක්‍රමයට. ඒකෙ පෙන්නන්නේ නිට්ටය සමීකරණ වගේක් නේ. නීති වගේක් නේ. ටයිසෙක් නිව්ටන් ඔය ගුරුත්වාකර්ෂණ හොයාගත්තාට පස්සේ අයියෝ බුදුමාකාර විදියට ඔන්න අයින්ස්ටයින් ලොක් ඇවිල්ලා ඊට පස්සේ යටින් තියෙන small and big electronic connection ගත්තට පස්සේ ඕ ඒකට ගුරුත්වාකර්ෂණය වැඩ කරන්නේ නැහැ. ලොක්කා කිව්වා නැද්ද කි මේ මගුල හොයාගත්තේ නැත්තම් හොඳයි කියලා. මොකද අප්පා මේ අර කියන්නේ කී බොරුව. දැන් ඊට පස්සේ තව එකෙක් කියලා කියනවා අයින්ස්ටයින්ටත් වැරදිලා. මේ වේගයේ ලෝකයේ තියෙන පුංචිම අංශුවේ වේගය ආලෝකය කියලා කිව්වට ආලෝකයට වැඩි වේගය යන අංශු තියෙනවා කියලා. ඌත් ඉවරයි. බුදු ජානක කියප එකක් අත්‍යවශ්‍යලා තියෙන බණ අවුරුදු 2600 සිපුසන් කිය හැමදේම වෙනස් වෙනවා කිය. ඒක නිට්ටයයි. හැමදේම වෙනස් වෙනවා කියන එක වෙනස් වෙන්නේ නැහැ. මල්ල කෙලියක් මේකේ තියෙන්නේ මේ භාෂාවේ මහා පුදුමාකාර ඒක බුරුමහමඳුර කියනවා නිච්ඡං අනිච්ඡං දි වදන්ති සමනා ගඩම්බි බින්දේ කලහං කරොත්තේ කියලා. නිතරම මිනිස්සුන්ට අනිච්චං අනිච්චං කියලා උගන්වනවලු මහණු. එනියන එක කරන ආනේ නෝන මහත්තයා ඔකත් අනිච්චයි. ඒක ආවුවත් අනිච්චයි කියලා කියනවා. හැබැයි බැරිවත් කැපකාරතින් කලෙ බින්දිච්ච දවසේ උට ගන්නවා. නිච්ඡං අනිච්ඡති වදන්ති සමනා ඝටම්බේ බින්දේ කලහං කරොත් ඒ කියලා කියනවා. මේ කැපකාරති බැරිලා කලෙ බින්දොත් ඒ එතකොට නිච්ච ගන්න උට ගන්න ඉතුරු කැලලෙන් ඔළුවට. ඒ වගේ ජෝක්ස් වෙනවා පොතක්ම තියෙනවා ඒක පරිවර්තනය කරන්න අමාරුයි මම හරි ආසයි ඒක පරිවර්තනය කරන්න මේ සංඝ ගැට. ඉතින් ඒ නිසා මේ භාවනාදී බලන්න මේ එක වීර්යවක පැයක් ඉන්නවා කියලා කියනවා නම් ඒක ඒ වගේ මුසාවක්. වගේ බොරුවක් ඇත්තේ නෑ. ඒ නිසා බලන්න මේක හැම චිත්තක්ෂණයකම කම්පන වෙන වේගයක් මේකේ තියෙන්නේ. ශක්තියක් මේකේ තියෙන්නේ. ඒ ශක්තියෙන් තමයි අපි ගැහණු පිරිමකම් හදාගන්නේ. මේ සටහන් ආකාර හදාගෙන මේ දඬු ගඩ ගහගෙන ජීවත් වෙන්නේ. මේ කවදා හෝ ශක්තියක් පාඩ තේරුම් ගත්තට පස්සේ අපි විශ්ව ශක්තියට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ශක්තිය ශක්තිය විසින් නඩත්තු කරනවා. ඒ නිසා මේ මං කොහොමද කියලා දෙන්න පැයක් එක විදිහට ඉන්න හැටි. මට විතර ගායේ තියෙන මිනිහෙක් මගේ ජීවිතේ මං දැකලා නැහැ. මට යුනිවර්සිටි ඉඳලා ඕක කැතනමක් තාලා තිබ්බා. ඒක ගායේ වැඩි කරන්න. එනිසා මං වැරදි මිනිහව කවුරුටි ඔය මේ පාකින්සන් හදිච්චවසේ කෙනෙක් වයි කෙනකින් ආගන්න. ඒ නැත්නම් අන්තභාග වෙච්ච කෙනෙක් ගමන ටොප් එකට ගිහලා භාගයක් නතර කරන හැටි දන්නවා උග. මයිත් එක්ක අහන්න බෑ මම ඒකේ මගේ හැම අංශුවක්ම උඩ මට පැන තියෙන්නේ. ඉතින් ඒක නිසා මට කියලා දෙන්න අමාරුයි පැයක් එක දැන ඉන්න තියා එක මොහොතක් ඉන්න හැටි කියලා දෙන්න. ඊතරොන් සර්ණයි ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාවේදී ඉරියව්ව වෙනස් කළාට කමක් නැති ලෙස ඔබ වහන්සේ ඊයේ දේශනා කළා. නමුත් මා ඔබ වහන්සේගේම දේශනාවකදී වේදනාව කාගත යුතුයි කියා අසා ඇත. එසේම වේදනාව දැනෙන විට අත්හැර දැමීමෙන් අප ලබා ගැනීමට හැකි දේ නොලැබී යාමක් ලෙස මින් පෙර අසා ඇත්تمي. මෙසේ ඉරියව්ව වෙනස් කළාට කමක් නැතයි කීවේ මා වැනි ආධුනිකයන් දිරිවත් කිරීමටද මේ දෙකෙන් නිවැරදි ක්‍රමය කියා දෙනු මැනවි. ඉසල ප්‍රශ්නෙමයි දෙකක් මෙතන ඇත්තේ නෑ. ඒකට හොඳට කියන්න තියෙන්නේ දැන් අපි ඉඳගෙන ඉන්නකොට දකුණු කකුල විදිනවා වම් කකුල විදිනවා ප්‍රශ්න එනවනේ. ඇවිල්ලා යම් වෙලාවක Tamanට තේරෙනවා මේ කකුලේ වේදනාව මට අරමුණ බලා ගන්න බෑ. එහෙම නැත්නම් ඉඳගෙන ඉරියව්වට හෝ වම දකුණ බලා ගන්න විදියක් නෑ. ඒතර හොඳටම තේරෙනවා දැන් වේදනාව තමයි මට රජ වෙලා තියෙන්නේ. හොඳට බලන්න වේදනාව දිහා. ඒතර වේදනාවක් කපනවා වගේද, පුච්චනවා වගේද, මිරිකනවාද? හොඳට මේ ඊට පස්සේ අපිට එනවනේ වෙලාවක්. මේක දරාගෙන ඉන්න බෑ කියලා. පරියන්කේ නැගිටලා යනවට වැඩිය ඒ වෙලාවට කොම්ප්‍රොමයිස් කරනවා මම කකුලෙන් අහනවා දැන් ඔබට මොකද්ද ඕනේ කියලා. එතකොට ඒකන දිගේ ඇරියොත් මම තව විනාඩි 15ක් ඉන්නම් කියලා. හරි. ගන්න ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් එක. SMS දාලා මේ කකුල දිගායන. කියලා ආයෙ එන්න සතියට බලන්න. ආවට පස්සේ විනාඩි 15 හරි Tamanට ඉරියව්වේ හෝ ආනාපානෙ ඉන්න පුළුවන් නම් අර කකුල දිගෑරීම නිසා අඩු ගන්න විනාඩි 10ක් විතර වගේ වෙලාවක් හම්බ වෙනවානේ. එදාට දැනුනොත් බැරි වෙලාවක්වත්. මේ කකුල දිගෑරියයි කියලා නැවත ආනාපානෙට ගිහලා බලනකොට ආනාපානෙ කිසිම කැළඹිල්ලක් වෙලා නැහැ. ෂෝක් එකකට කරගෙන යන්න පුළුවන්. එදාට තේරෙනවා අර නැවතිල්ලේ කකුල දිගෑරියයි කියලා. සතිය කැඩීමක් වෙලා නැහැ. අපි එහෙම කරන්න පුරුදු වුණාට පස්සේ ඊගා දවසේ ආයෙත් අකුණු දිගාරි අයිට්‍රේ චිත්තක්ෂණයක් ඉඳලා තමයි දිගාරෙන්නේ. ඊට පස්සේ දවසේ තවත් චිත්තක්ෂණයක් කියන්නේ. එන්නේ එන්නේ එන්නේ නට කරපු වැඩේ මෝරණ ගතියකට යනවා. මේකේ යටින් යන තේමාව තමයි කකුල දිගෑරියයි කියලා සතිය කැඩීමක් විය යුතු නෑ වෙන්නේත් නෑ. අන්න ඒක තේරුම් ගත්තට පස්සේ තියෙනවා මේ පුංචි දෙයක් නිසා අපි පරියන්කේ නැගිටලා යනවා සමාහලට. මට භවනා කරන්න බෑ කියලා විනිශ්චය කරනවා. ඒ වෙනුවට ඒ කල යුතු ඒ වෙලාවට අවශ්‍ය වෙලාවේ කල යුතු දේ කරලා සතිය දිකට පාත්තගෙන යන්න පුළුවන්කමක් තියෙනවා නම් අපිට පෙනේවි මේ වේදනාව සතිය තරම් බලවත් නැහැ කියලා. අපිට පෙනේවි මේ හිතවිලි සතිය තරම් බලවත් නැහැ කියලා. අපිට පෙනේවි මේ ශබ්ද සතිය තරම් බලවත් නැහැ. ඒ නිසා මේ සතිය නඩත්තුව වෙනුවෙන් ඉරියව්ව කැප කරාට කමන්නේ සදාකාලිකෝ නෙවෙයි. මේ පහුවෙන පහුවෙන්න ඒකත් නොකර ඉන්න පුළුවන් තැනකට එනවා. මුචේ ඒ නිසා මේ එක ජවනිකාවකින් එක විදිහකට නෙවෙයි. කලබුරුද්දෙන්ම තමයි මේක මේ ක්‍රමයේ අල්ලා ගන්න පුළුවන්. අල්ලා ගන්න වෙයි. එහෙම නැත්නම් අපිට බුදුජානනාංශයේ දේශනා කරපු හැම තැනම කන්ට්‍රඩික්ෂන් එකක් තියෙනවා. මුලින් කියපු එක මැදදී නැහැ. මැදදී කියපු එක අගදී නැහැ. ඒ නිසා ෆිලොසොෆි කරන්න ගත්තොත් PhD කරන්න ගත්තොත් ඕන PhD thesis එකක් ඩිස්ප්‍රූව් කරලා පෙන්නන්න පුළුවන්. එයා බෝ කරපෙකට වෙනස් එකක් බුදුදහම කියලා තියෙනවා. මොකද ආධුනිකයට කියන එක නෙවෙයි ඉවෝල්ව් වෙනකොට ඉහළට යන. ඉතින් ඒ කියන තේමාව තේරුම් ගත්තේ නැතුව මේ බුද්ධහම සෙල්ලිපිය ලියන්න පටන් අරගත්තොත් කවදාකවත් ආගමට සාපේක්ෂයක් වෙන්නේ නැත්නම් තමගේ ආબોධයට සේවයක් වෙන ආબોධයෙන් නම් ධර්මයේ පරිණාමයටපත් වෙනවා. මේ සමේ හැම උපක්‍රමයක්ම කරලා බැරීමර කියනවා ආර්ය පරිශ්‍රණය කියලා. කරන්න කරන්න කරන්න කරන්න තමන්ගේම ක්‍රමසාවිදි එන්න පටන් අර ගන්නවා. ඒක පුදුම සජීවී වැඩ පිළිවෙලක්. ඒ නිසා කියන දේ කවුරු යන කියන්නා ගැතේ කිව්වත් ඒක සීබුද්ධියෙන් අහලා ක්‍රියාවත් කරලා බලන්න එක සැරයක් නෙවෙයි. දෙතුන් සැරේ කරනකොට ඒක තුල පරිණාමයක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. අවසරයි ස්වාමීන් වහන්ස විනාඩි 40ක් පමණ සක්මන් භාවනාවට පසුව කළ ආනාපාන භාවනාවේදී මම ලබාගත් අත්දැකීම සඳහන් කරමි. විනාඩි කිහිපයකදී ආශ්වාස ප්‍රශ්වාස තුනී වන්නට පටන්ගෙන හඳුනා ගැනීමට නොහැකි තරමටපත් වේ. ලා දම් පැහැති ආලෝකයක් දිස්විය. වරහන් තුල like expanding and compacting circle. මුළු ශරීරයේ පුරාම සැහැල්ලු හා ප්‍රනීත සුවයක් අද්දුටිමි. දම් පාට ආලෝකයක් සහ ශරීරයේ ප්‍රනීත බව විනාඩි 30ක් පමණ පැවතුණි. ආස්වාස ප්‍රස්වාස ගැන සිහි කිරීමට යාමෙන් මේ සංසිද්ධියෙන් ගිලිහුණා මේ සංසිද්ධියෙන් ගිලිහුණා. විනාඩි 30කට පමණ පසුව ස්වාමින් වහන්සේගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ ইহත අත්දැකීම පහදා දෙන ලෙසත් කළ යුත්තේ කුමක්ද කියලා. කාලේ විනාඩි 30 බව දැනගත්තේ ඔර්ලොස්ව බැරිමෙන් බවත් සඳහන් කරමි. ඒ වෙලාවේදී අර ආනපනේ ගෙවිලා ගියාට පස්සේ ගෙවිලා ගිය දේ ඇති වෙන්න අත්දකින්න ඉස්සෙල්ලා අපි අර ගඟේ ගහගෙන යන මනුස්සයා පිදුරු ගහේ තෙල්ලනාගේ ආස්වාස ආයාසින් හරි කළ සමානට ගන්න පටන් අර ගන්නවා. ඒ කියන්නේ රූප ලෝකෙට දැඩි කැමැත්තක් තියෙනවා. අරූපෙට යනකොට බයක් එනවා. ඉතින් ඒක කාටත් එනවා. එහෙම නැත්නම් අරූපෙට බය ආපු කැමැත්ත ආපු එක නා රූපෙට වෛර කරනවා. මේ දෙක තේරුම් අරගන්න ඕනේ මේ දෙකම අතරමැද දෙකම හොඳට අත්දැකීම හරහා කොයි තාක්කල් අපි රූපෙ දිගේ යනවද රූපෙ ගෙවුනට පස්සේ ආය නැවත රූපෙ මෙනේ කරලා ආනපන මෙනේ කරලා ගොරෝසු හුස්ම අරගන්න නැතුව මේක කොච්චර වෙලා පුරුදු කරන්න ඕනද කියන එක එක සිද්ධියකින් වෙන්නේ නැහැ. නැවත නැවත නැවත නැවත කරන්න. කරනකොට මතක තියාගන්න එහෙම ගත්ත අරමුණ ගෙවිගෙන ගියාට පස්සේ ඉදිරියට එන දේ සිද්ධි වෙනකන් හුරු වෙනකන් ඒකට පදම් වෙනකන් ආවව එන්න හදන ගතියක් තියෙනවා. ඒක මේ භව තණ්හාවක්. විභව තණ්හාව වෙනුවට භව තණ්හාව තියෙන මේක දැනගෙන ගියොත් අනිත් දවසේ ආපහු එන එක තදවල කරන්නේ නැතුව අර විවේක වෙච්ච දේ ඉන්න පුළුවන් වෙයි. හැබැයි විවේකයේ වෙහිම්ම ආයශරය කාණපණේ තරම් දෙනවා. ඒක ඒක සිද්ධ වෙන්නේ ඒ සංසිද්ධිය වුණාට පස්සේ කිවිච්ච ආනපනේ ආයෙත් එනවා. ඒ ඒ වගේ රූපෙන් අරූපෙම වීම සහ අරූපෙන් රූපෙම වීම කියන මේ දෙක ඔතන තමයි ක්වොන්ටම් ෆිසික්ස් ඊළඟ හොඳටම හිර වෙලා තියෙන තැන. ඒක සිද්ධ වෙනවා දකින්නට පේනවා මම ඇඟිලි ගහන්න නැතුව හිතුව ප්‍රශ්නයක් නෑ. මම ඇඟිලි ගහුවොත් මේ ඇඟිලි ගහපු නිසාද උනේ කියලා සැකයක් කියනවා. ඇඟිලි ගහන්න නැතුව ඒක පදම් වෙන්න ආරෙන්නේ. අරූපේ ගිහිලා සම්පූර්ණයෙන් අරූපෙට දිය වෙලා යනවා. ඊට පස්සේ අරූපේ ආයසරයක් රූපයක් ඇති කරනවා. ඒ දෙක අතර තියෙන 100%ක්ම හේතුඵල ධර්මයක්. මම ආයතින් හුස්ම ගත්තොත් මට හිතෙනවා මම අපරාධයක නොකිය හිටියනම් මොකද වෙන්නේ කියලා සැකයක් වෙන නිසා ඒ සැකේ දුර වෙනකන් ඒකට පදමෙන්ම යන්න ආරින්න. දෙකටම යන්න ආරින්න. ඒකට කියනවා ඔය වෙලාවට කියනවා භාවනා ආසේවන ප්‍රත්‍යය කියලා. කමඨහන් ලැබුණාට පස්සේ ඔක භාවනා කරලා බලන්න ඕනේ. එතකොට තමයි තේරෙනවා මේකට යන්න අරිනවා. ඊට පස්සේ භාවිත බහුලීගත කරනකොට තේරෙනවා මේ කොහිදෝ ස්වභාවයෙන් වෙන දෙයකට ඇඟිලි ගහලා මම මේ සැකේ ඇති කරගෙන තියෙන්නේ කියලා Tamanටම තේරෙන්න පටන් ගන්නවා. ගරු ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාවේ අධ්‍යක්ෂින් මෙසේ ඉදිරිපත් කරමි ඊයේ පරයන්කේදී ආශ්වාසය සහ ප්‍රශ්වාසය නිරීක්ෂණයේදී විනාඩි 30කින් පමණ පසුව පහත අධ්‍යක්ෂින් දැනුනි ආශ්වාසය හා ප්‍රශ්වාසයේ මුල මැද අග දැනුනි ඒ අතර සුදු පැහැති ආලෝකයක් දැනුනි මෙය විනාඩි 10ක් පමණ දැනුන අතර කයේ අත් තිබෙන බවක් නොදැනෙන තරම්ය නමුත් කොන්ද හිස පාද තිබෙන බව හොඳින් දැනුනි අද දිනේ මේ අවස්ථාව දැනුනේ විනාඩි කිහිපයකින්. සිතුවිලි විශාල ප්‍රමාණයක් අද දිනේ ඇති වී නැතිවන බව දැනේ. සමහර අතීත සිතුවිලි imaginary thoughts සිතට ඇතිවේ. මේ ඊතා වේගයෙන් දැනෙන විට ඇස්සරීමට සිතේ. සතිය ඇතිමුත් මේ සිතට කරදරයක් බව දැනේ. ඔබ වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. ඔයලා ඇස්සේ ඇරලා බලන්න මොකක්වත් වෙන්නේ නැහැ. ඇද්ද ගැල බැලුවට ඒක පාට නිකන් අඟාර ලෝකේ ඉඳලා මේ ලෝකෙට වැටෙනවා වගේ පේනවා. ආයේ මේහිට ඇති වගන්න අර හිටව දන්න බයන. ඒ නිසා මේ වෙලාවේදී ඔය අපි අපිට තර්ජනය කරනවානේ. සතිය කඩනවා, සමාධිය කඩනවා, අර කම මොන්නක්වත් වෙන්නේ නැහැ. ඒ ටික කරලා බලන්න ඕනේ කියලා තමයි ආර්ය පරිශ්‍රණය කියන්නේ. අතවයි හොල්ලලත් බලන්න. හැද හැරලත් බලන්න. ඕනම් පොඩ්ඩක් එළියට නැගිටලා ගිහලා වතුර ටැබ්බිලා ආයෙ වාඩි වෙලා බලන්න. මොනක්වත් වෙන්නේ නැහැ. ඒක හිතා ගන්න බෑ. මුලදී ගන්න බැරි මේ අමාරුවෙන්වත් ගන්න බැරි මේ සතිය. දැන් Taman හොල්ලලා කඩන්නත් බැරි තරමට එදාට ප්‍රශ්නයක් අහන්න කොයි වෙලාවෙද අසතිමත් වෙන්න පුළුවන් කියලා. වෙන්නම බෑ. සතිය පුරුදු කරලා පස්සේ ඕනකමෙන්වත් අසතිමත් වෙන්න බෑ කරන හැමදේම CCTV කැමරා එක සිද්ධ වෙනවා වගේ තමයි ෆ්ලඩ් ලයිට්ස් වල ඇතුලේ සිද්ධ වෙනවා වගේ තමයි වෙන්නේ. මුලදී තමයි අහන්නේ සතිමත් වෙන්නේ කොහොමද කියලා. අන්තිමට අහන්න වෙනවා දැන් කොහොමද කොතන ගියත් අසත්‍යමත් වෙන්න බෑ. අසත්‍යමත් වෙන්න ගියොත් සත්‍ය ඩබල් ෆෝල්ඩ් වෙනවා. ඒ නිසා normal යන්න ආන නිසා ඒ වෙලාවට යන්න ආරින්න එක කරදරයක් තමයි. එකම කරදරෙන් එන්න කියන ඇද්ද කරින්න කියන්නකෝ නැගිටින්න කියන්නකෝ වතුට්ටියක් බොන්න කියන මොනවා කෙරුවත් මුළු සංසිද්ධියේම මුළු සිට අග දක්වාම under the light of mindfulness කියලා. ආලෝක මේ සත්‍ය ආලෝකයට තමයි සිද්ධ වෙන්නේ. ඒක තේරුම් ගත්තට පස්සේ පේන විතරස රංගපාන දෙයක් ඇත්තේ නෑ. මේ ස්වභාවය මේකයි කියලා තේනවා. ඒ තේරීම පොත් වලින් කියවලා බෑ, ගුරුරැ කිව්වට බෑ, දන් දුන්නට බෑ, තිල්ලක්කට බෑ කරලම පුරුදු කරන්න ඕන. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව කරන අතරතුර යම් කාලයක් ගත වූාට පසුව ශරීරය පිළිබඳ සංඥාව තුනී වී නැතිවිය. සිහිය තිබූ බවත් ප්‍රකටය. නමුත් దేవතාවක් එක්වරම මම කියන හැඟීම අරමුණු කරගත නොහැකි විය. අන්දමන්ද වී ඉන්නේ කොහේද මොකද වුනේ කියා සොයා බලන්න විය. එම අත්දැකීම් හරියට මම අන්තරස්ථාන වී සොයනකොට සම්භ වී අල්ලා ගත්තා වගේයි සිතේ. වැඩි කලබල නොවි වෙන දෙයක් වෙන්නයි සිතා සතිය පෙරට කොටගෙන බලා සිටියා නම් ඉවරයි කියා දැන් සිතේ. මාව මාක් කර ගන්න කල සෙවීම සම්පූර්ණයෙන් ඉබේටම සිදු වුණි. මේ සම්බන්ධයෙන් වහන්සේගේ උපදෙස් අගය කරමි. ගොජේ දිහා බලාගෙන නම් කරන්න නැතු ඉන්නවයි කියලා අපි නිකන් පොඩි සෙල්ලමක් පටන් ගත්තේ. පේන මොනද සංසිද්ධියක් පේනකර රූපයක්ද සද්දයක්ද ගන්ධයක්ද රසයක්ද පහර මොකක්වත් කරන්න එපා. ගොජේ දිහා බලනකොට මම ඉන්නවා හැබැයි මගේ me and not me කියන සීමාව නැතු යන. මම සම මම නොයේ කියන සීමාවක් ඇතුව නෙමෙයි දැයන්නේ. ඒක අපි කියන්නේ උද්දම් පාස් දලා ආදෝකේ සමත්තකා තච පරියන්තම් පුරං අසුචිනේ පච්ච වෙක්කති කියලා කෙස්තල්ලෙන් යට පාපයෙන් උඩ හැමපටි කෙව කර ඇත්තා වූ මේ ශරීරේ මම කියාගෙන ඉන්නේ. අතෙන් යනකොට මම කියනවා නිකන් වලාකුලක් වගේ. හැබැයි කෙලවරක් නැහැ. සීමාවක් නැහැ. එතකොට විශ්යත් එක්ක නිකන් බොඳ වෙලා යනවා. ඊට පස්සේ නඩත්තු කරන දෙයක් නැහැ. ඉතින් මම ආයෙසරයක් උත්සාහ කරන මම අදපයි වැඩේ කරන්නේ ආයෙ මේකේ සැට මේ දේශීමාව හදා ගන්න. හදපු ගමන් රණ්ඩු. හදපු වෙලාව ඉඳලා ආතති. අපසාමවන වේ අතර රණ්ඩු. ඒ නිසා කියන වැටකොටු බැමි නැති මුරකාවල් නැති අපේම අපේම අපේ ලෝක. ඒ ලෝකෙට යන්න එන්න යාළුවේ කියලා පද හතරක් තියෙනවා මට හතරම ලියලා තියෙනවා පොතේ. වයස නිසා මතක නැහැ. ගරුතර ස්වාමීන් වහන්ස සුතමේ අනුග්‍රහිතින් පසු භාවනාවේදී යම් යම් දේ අවබෝධ කර ගන්නා විට ඒ සුතමේ ඥානයේද නැතිනම් ප්‍රත්‍යක්ෂ ඥානයේද යන්න පැහැදිලි කර දැනගන්නේ කෙසේද? කරුණාවෙන් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. ඔය එකයි බුදුරජාණන්සේ කියන්නේ ඒක අනිවාර්ය ප්‍රශ්නයක්. ඒකම ලක්ෂ වාරයක් කරන්න කියනවා. අනුපස්සනා කරන්න. ඒකම ලක්ෂ වාරයක් කරනකොට යන්නෙම ප්‍රත්‍යක්ෂය තමයි. එකක් වෙච්ච ගමන් සුතමේද අන්වයිද කියලා ප්‍රත්‍යක්ෂීල හොයන්නෙම චින්තාමය ඥානකයක බොහෝම ගැණුසුලුයි. ඒක හුඟක් වෙලාට සද්ධා චරිතයක නෙමෙයි සිද්ධ වෙන්නේ ප්‍රඥා චරිතයකින් ප්‍රඥා චරිතය පඹවැල ගහපු නේ පුසල ගහපු අලියෙක් වගේ පඹ ගහකට පැටවිච්ච යුවලෙක් වගේ මේක මනින්න හදනවා. ඒක නෙමෙයි කරන්නේ ඕකම නැවත කරන්න. කොහොම නැවත කරන්න කරනකොට කරනකොට ආර්ය පරිශ්‍රණය කියනවා නතර වෙන්නේ ප්‍රත්‍යක්ෂේමයි. අනුපස්සනාව තමයි තනි උත්තරේ තනි වචන. ගරුතර ස්වාමින් වහන්සේ නිර්වාණය අවබෝධ කිරීම සඳහා විදර්ශනා භාවනාව කළ යුතු බව දනිමි. සතිය දියුණු කිරීමේ අතරතුර විදර්ශනා භාවනාව වැඩි යුතුයද? කරුණාකර මේ පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. તો ඉස්සෙල් සතිය වඩලා කියන්නකෝ මට. ඊට පස්සේ පුළුවන් ඔය ටික කරගන්න. ඒ ටික කෙරුවට පස්සේ තමයි කරන්න වෙන්නේ. දැන් ওই අරක තියෙදි මේකත් අල්ලන්න ගියොත් එහෙම අමාරුයි වැඩේ කරගන්න. ඒ නිසා බුදුදහමසේ අනුපොබ්බ සික්කා අනුපොබ්බ කිරියා අනුපොබ්බ පටිපදා කියනවා. ඔය විපස්සනාව යනකොට එයා ඊටු ටික කරලා දෙනවා. ඒ නිසා මට බය වෙන්නේ නැතුව මට අත්සන් කරන්න පුළුවන්. බෝඩ් කොන්ට්‍රැක්ට් එකේ මම ඉස්සෙල්ලා කියනවා. ඔය එක හරි මම කරලා දෙන්නම්. අනිවාර්යයෙන්ම කරලා දෙන්න ෂුවර්. සතිය වඩා ගන්නකො. සතිය වැඩුවට පස්සේ සම්බකිච්ච සාධාරණ මහා මච්චෝවිය කියලා කියලා තියෙනවා සතිය. සීල කෘත්‍ය කරලා දෙන්නා වූ මහා යමති කෙනෙක් වගේ උදව් කරනවා. ඒ ආයතොටි කරලා දෙයි. අතිගෞරවනීය ස්වාමින් වහන්ස ධානය යනු කෙලෙස් උගලක් යයි අසා ඇති හේයින් සමාධිය බලවත් වද්දී සියුම් බියක් සහ චකිතයක් ඇති වේ. ඔබ වහන්සේගෙන් පහත ප්‍රශ්න සඳහා පිළිතුරක් බලාපොරොත්තු වෙමි. 1. විපස්සනා ධානය යනු මොනවාද? 2. ඒවා භාවනා ගමනේදී ඉබේටම එළඹෙන්නේද නැතිනම් අදිෂ්ඨාන කර එළඹිය යුතුද? 3. නිවන පසක් කර ගැනීමට ධානය අත්‍යවශ්‍යද? හතර ධාන වලට බිය නොවි ප්‍රඥාවෙන් ධාන වඩන සහ විපස්සනා කරන ආකාරය කුමක්ද ඔබ වහන්සේට මේ අත්භවයේදීම අමාමහා නිවන් සුව ලැබේවා කොයි දේ වුණත් ලැබුවට පස්සේ ඒක මම මාගේ මගේ ආත්මේ කරගත්තොත් ඒක ඇණයක් වෙනවා කරදරයක් වෙනවා ධාන විතරක් නෙමෙයි සතිය වුණත් ඒ වෙන්න පුළුවන් සතිය තියෙනවා මිච්ඡා සති කියලා එක සමාධියක් තියෙනවා ප්‍රඥාවක් තියෙනවා ඒ නිසා තමයි මේ ගමනේදී හම්බ වෙන දේ උපකරණ වශයෙන් පාවිච්චි කරනවා මිස මේ අවසාන ඵලයේ වගේ මේ ලෙවගත්තේ මමය මේක මමයේ මාගේ ආත්මය කියාගත්තොත් තමයි ඕනම දෙයක් වශ වෙන්නේ. නිසා ඒ බව දැනගෙන දැන් මට ධානයක් ලැබිලා තිනවා මට මම දන්නවා මට මේක මම කියාගෙන මං ඉන්නේ. මම නැත්තම් මේක මට ආසාවක් ඇතිලා තිබුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද මම දන්නවනේ ඒක අනතුරු පිළිබඳව. ඒක නිසා ධානයකට විතරක් නෙමෙයි මේකට දාන තියෙන්නේ ඕනෙම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තියෙන 37යි. නැත්තම් බෝධිපාක්ෂිය ධර්ම හත් සත්ත්ව බොජ්ජංග ඔය හැම එකකම මම කියා ගන්න පුළුවන් ගතියක් තියෙනවා. මම කිව්වොත් ඒකේ තියෙන අනතුරු විතරක් මේ වෙලාව හැටියට කෙටියෙන් මතක තියාගන්න. එහෙම කියන්නේ නැතුව යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක තමයි අපි පුරුදු කරන්න ඕනේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස අද උදෑසන සක්මන සහ පරයන්ක පිළිබඳව මෙසේ වාර්තා කරමි. මා සක්මන් කරන විට සවතිය පවත්වා ගැනීම ආරම්භන්නේ ඔසවනවා යවනවා තබනවා යන අයුරිනි. ටික වේලාවක් යන විට පාදයේ විවිධ කොටස් වලට දැනෙන දේ පිළිබඳ අවධානය යොමු කරමි. পায় පොළවේ තබනවා සමගම පාදයේ යට විලම්භ කොටස පළමුවෙන් පොළවේ වැදී එහි තද ගතිය හඳුනා ගනී. ඇතැම් විටදී පාදයේ යට පොළවේ වදින හඬ ශරීරය තුලින් යන්තම් ඇසෙන ස්වභාවයක් දැනේ. පාදයේ තබන විට එහි මැද කොටස එහි මැද කොටසට පොළවේ බිම ඇති ගල් වැනි ගල්වල උණුසුම් සිසිල් බව දැනේ. පාදයේ නැවත ඔසවන විට එම ස්වභාවය නැති වී පොළව හා පාදයේ අතර ඇති උණුසුමේ වෙනස තරමක් වැටහි. පාදයේ ඇඟිලි වලට බිම ඇති වැලි කුඩා ගල් තෙරපි පසුපසට යන ආකාරය හොඳින් දැනේ. පාදයේ ඔසවන අවස්ථාවේදී ඇඟිලි තුඩු අවසානයේට එසවෙන බවත් ඒ ඇඟිලි තුඩු පොළොවට මැලියම් ගා ගලවන්නාක් මෙන් වැනි ආකාරයක්ද දැනේ. මෙසේ සක්මන් වාර කීපයක් ගිය පසු දැඩි අලස බවක් හා නිදිමත බවක් දැනේ. සක්මන කෙලවර නැවතී හැරෙන විට නිදා ගන්නට දැඩි අවශ්‍යතාවයක් දැනේ. ඔබ වහන්සේගේ උපදෙස් අනුව එම අවස්ථාව අතරින්ද පියවරට සතිය තිබිය හැකි බවත් මේ සතියේ දියුණුවක් ලෙස හැඳින ගනිද්දී දැඩි ප්‍රීතියක් ඇති ඒ සමගම නිදිමත හා අලසකම අඩුව වඩා හොඳින් පියවර කෙරෙහි අවධානය යොමු කළ හැකි වේ. සක්මන අවසාන වී පරයන්කයට යන තුරාම මේ නිදිමත අලසකම පවතී. වරහන් තුල ඊයේ දින සිට සෑම සක්මන් වාරයකම මෙසේ සිදුවිය. මෙසේ සක්මනින් පසු පරයන්කයට වාඩි වන විට නිදිමත අලස බව ඇති වූ වාට ලකුණක් නොදකිමි. නමුත් පරයන්කේ මුලද මුලදී සිටම හුස්මේ සියුම් බවක් දැනේ. නාසිකාග්‍රේ වදින සුසුම් රැල්ල සීත හොඳින් වැටේ. පිටවන හුස්ම රැල්ල උණුසුම් බව යන්තමින් දැනේ. මෙසේ වාර කීපයක් සතිමත් විය හැකිය. ඉන්පසු වෙනත් කිසිම ලක්ෂණයක් ආකාරයක් හඳුනා ගන්නට පෙර හුස්මේ දැනීම සම්පූර්ණයෙන් නැති වේ. පසුව නිින්දෙන් අවදි වූ වාක්සේ දැනේ. ඊට පෙර සිදු වූ කිසිම දෙයක සටහනක් මතකයක් නැත. බොහෝ විට මෙසේ අවදිවන්නේ මගේම ගොරෝසු සුසුම් රැල්ලකටය. බොහෝ විට මේ ආස්වාසය සමග සිදුවේ. පසුව ශරීරය ගැන මෙනෙහි කරද්දී බෙල්ල ඉදිරියට නැමී ඇඟේ ස්පර්ශ වෙන බවත් කොන්ද ඉදිරියට නැමී වක ගැසී ඇති බවත් තේරේ. මේ විට නැවත පරයන්ක ඉරියව්ව සකස් කරගෙන හුස්මට සිත පිහිටුවමි. මුල් අවස්ථාවට වඩා අඩු වේලාවකදී නැවත දැනීම ඇතිවේ. නැවත ශරීරයේ වක ගැසී ඇති බව දැනගත් පසු ඉරියව්ව සකස් කරගනිමි. පළමු පැය භාගයේදී පමණ මේ ඊතා ශීඝ්‍රව සිදුවේ. වාර 15ක් 20ක් පමණ. හුස්ම නොදැනෙන අවස්ථාවට කතරම් මායාසයෙන් බලන්නට උත්සාහ කළත් එම කාලය තුළ කිසිම දැනීමක් ඇති නොවේ. මෙම ස්වභාවයේ ඊයේ උදෑසන සිට වරහන් තුල හවස පරයන්කේ හැර සෑම පරයන්කයකම සිදුවේ. මෙය සතියේ දියුණුවක් ලෙස අනුමාන කළද කිසිවක් නොදැනෙන කාලය පිළිබඳ සැකයක් පවතී. කුමක් සිදු වූවාද කියා සැකයකි. ඉහත අවස්ථාවට සූදානම්ව මුහුණ දෙන ආකාරය ගැන ඔබ වහන්සේගෙන් අවවාදයක් බලාපොරොත්තු වෙමි. එසේම සක්මන තවත් විචිත්‍රව බැලීමට දියුණු කර ගැනීමට උපදෙසක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. සක්මනේදී නිදිමත පන්තු වීම අනිත් කෙලෙස් දෙකේ යටවීමක් විදියට හිතන්න පුළුවන්. රාගයක් ද්වේෂයක් තියෙන වෙලාවේ කවදා නිදිමත එන්නේ. යම් වෙලාවක භාවනා උපක්‍රමයක් විදියට රාගය ද්වේෂය යට වෙනකොට මෝහය මතුවෙනවා. ඒක ඒක හොඳක් එක පැත්තෙන් බලනවා. ඒ කියන්නේ භාවනා උපක්‍රමයක් වශයෙන් රාග ද්වේෂය යට වෙලා තියෙනවා. ඉතින් මොහොහෙට යට වෙන්නේ නැතුව ඉන්න අපි තීරුම් අරගන්න. මොකද ඒක උපය ගන්න ලද්දක් නිසා ඒකට හරි විචිත්‍ර භාවයක් එනවා. සමහර වෙලාවට. ඊගාවට පරියන්කේදී වෙලා තියෙන්නේ නොදන්න දේ ගැන අපිට යන්න නම් දන්න දේ පිළිබඳව දැනීම වැඩි කරන එක තමයි අපිට තියෙන ටෙක්නික් එක. මොකද අහුවෙන දේ අත ගන්න පුළුවන් දේ පේන දේ හුද්දට විස්තර සහිතව බලනකොට සාපේක්ෂව එහෙම නැති විතර දැනගන්න බැරි සංඥා නැති කොටසක් තියෙනවා කියලා තේරෙනවා. එතකොට මේ සංඥා නැති කොටස පටන් ගන්න මෙහෙමයි. දන්න දේ කෙවීමෙන්. සංඥා නැති කොටස අවසාන වෙන්නේ කොහොමද? දන්න දේ නැවත මතුවීමෙන්. මෙන්න මේ දෙකේ දෙපැත්තේ ඉඳලා ලං කර ලං කර ලං කරනකොට තමයි ওই මැද තියෙන කැලල අල්ලන්න පුළුවන්. එනේමයි රීකිය ක්‍රමයට කියලා දෙන්න ඕන කරන්නේ. කියලා දෙන්න පුළුවන් වෙන්නේ. කෙසේ නමුත් ඒ නොදන්නා දේ පිළිබඳ සැකයක් මතුවීම සාධාරණයි. ඒකට අපිට තියෙන උත්තරේ තමයි දන්න හැම දෙෙම විස්තර සහිතව සතිය බලන්න. බලනකොට නොදැනීමේ මුල මැද අග කියන එකේ දැන් අග අහුවෙලා තියෙනවා. දැනීමක් එනවා කියලා කියන්නේ නොදැන්නේ අවසානය. එතන ඉඳලා ඒ ඒ අවබෝධය ඇති කරගෙන නොදැනීමට යන හැටිත් අල්ලන්න පුළුවන් දන්න දේ ගෙවෙන්න පටන් ගන්න එක. අනේ දෙපැත්තෙන් ළඟට ළඟට ළඟට එන එක තමයි. ඒක ඉතින් කාලයක් ගත වෙනවා. නමුත් හැම අත්දකින්න හැම වෙලාවකම නොදන්න දෙයට අවදි වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඉවසිල්ලෙන් ඉදිරියට යන්න ඕනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රථමයෙන් මෙම දින කීපය තුලදී ඔබ වහන්සේ විසින් ලබා දුන් ඉතා වටිනා කමඨහන් උපදෙස් සඳහා මාගේ ප්‍රණාමය පුද කර සිටිමි. පරියංකේදී මම දැන් මෙතන මූල කර්මස්ථානයේ කොට සතිය පවත්වමින් යන විට නොබෝ වේලාවකින් සිතුවිලි රහිත තත්ත්වයක් ඇතිවේ. ඊයේ දිනේදී ඔබ වහන්සේගේ උපදෙස් මත ඇතිවන වේදනා හුස්ම වලට නම් නොදී සිදුවන දේ දෙස පමණක් බැලීම සිදු කෙලිමි. වරින් වර ඇතිවන කායික වේදනාවත් ඊටාම අඩුවිය. අද දින සතිය පවත්වමින් යන අතරතුරේදී නිදිමත ගතියක් ඇති වී බෙල්ල ඉදිරියට නැමීම පස් හය වතාවක් සිදු විය. අද දින අවසන් පරයන්කේදී මේට ලෑස්ති වී ගිය විට මෙවර බෙල්ල ඉදිරියට කඩා වැටෙනවා වෙනුවට හිස ඉදිරියට එසවි පිටකොන්ද කෙලින් වී ඍජු විය. සිත ඊ타මාත්ම ශාන්ත කලබල අඩු තත්ත්වයේ පැයක පමණ කාලයක් සිටීමට හැකි විය. වරින් වර සිතවිලි පහළ වෙයි, නැති වී යයි. සිතවිලි වලින් බාධා නැත. සතිය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා උපදෙස් ලබා දෙනමින් ඔබ වහන්සේගේ දෙපා නැමැති ඉතා කරුණාවෙන් නිල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ඔය කියන්නේ ඔය ලියලා තියෙන කමයි කියන්නේ ලෑස්තිලා යන්න. ඕන දෙයකට ලෑස්තිලා ගියොත් ඒකෙන් වෙන අනුතරක් නැහැ. නිකමට හරි ඔය 2006 ආපු සුනාමියට ලෑස්තිලා හිටියනම් ඒක චිත්තක්ෂණ කල්ලාචරයට 55000 පේනවා. ලෑස්තිලා හිටියේ නෑ ගසාගෙන ගියා. ඒ නිසා සූදානම් ශරීරය කියලා ගත්තේ. එන දේ ඕන දෙයකට ලෑස්තිලා ගියොත් ඒක තමයි අප්‍රමාදය කියලා කියන්නේ. ඉස්සරහට අපි නිතරම අවදියෙන් ගත කරන එක විතරයි ඕන ගන්න කිසිම උපකරණයක් ඕන නැහැ. කිසිම සමීකරණයක් ඕන නැහැ. කිසිම දැනුමක් ඕන නැහැ. පූර්ණ අවදියෙන් ගත කරන්න පුළුවන් නම් එන ඕන දෙයකට ලෑස්ති. ඒ නිසා ඒකට ලොකු ස්වාමීන් වහන්සේ කාලේ කියන්නේ ලෑස්තිලා යනවා කියන එක තමයි කියන්නේ. ඒක තමයි බාහිර දක්ෂ ව්‍යාපාර ඉස්සලාම් තියෙන්නේ. be prepared. ඒක තමයි මහණෙකුට තියෙන්න ඕන දේ. ඒක තමයි යෝගාවචරයට අවශ්‍ය කරලා තියෙන්නේ. ප්‍රශ්නේ ඉවරයි. ප්‍රශ්නේ ඉවරයි සර්.